සම්බුද්දස්ස සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතං අසතාචන සෝචේති සචේ භික්ඛූති උච්චති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි පින්වත් සිල්මෑණිවරු තුළු ශ්‍රද්ධා සම්පන්න කරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනම ගෙවල් දොරවල් නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් කෙරෙහි හිතේ පැහැදීම ඇති කරගෙන තුනුරුවන් කෙරෙහි විශ්වාසය ඇති කරගෙන මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් එතර වී ගන්ට මට මේ උපාය හේතු වේවා කියන අදහස් ඇතුව හැම දිනම මේ කාන්ත සේනාසනෙට වෙල්ලා අද මේ පුරපසලොස් පොහොය පොහොය දවසේ පේවස් සමාදන් වෙලා දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ වගේම භ්‍රමචර්යාවට හිත පිණිස පවතින සත්‍ධර්මයෙන් බිඳක් සෝනය කරන්නට. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. විශේෂයෙන්ම Thank you. ධර්මයක් අහලා යම් කිසි කෙනෙක් දේශනාව අවසානයේදී යම් මාර්ග ප්‍රඥා මාර්ගඵල ප්‍රඥාවක් පහළ කරගන්නවා නම් කෙනෙකුට දේශනාව අවසානයේදී මාර්ගඵල ප්‍රඥාව පහළ නොවෙනවා නම් මේ කාරණාවට බහුතරයක්ම තියෙන හේතුව තමයි සක්කසාකම් යොමු නොකිරීම. ගොඩාක් දෙනකොට පුරුදු වෙලා නැහැ. උතුර වමනාවෙන් ඕනෑ කමින් හරියට කලයකට වතුර ටිකක් වක් කරනකොට චුට්ටක්වත් අහකට යන්න නොදී හොඳ වමනාවෙන් හොඳ පරිස්සමෙන් වක් කරනවා වගේ චුට්ටක්වත් හිත අහකට යන්න නොදී දේශනාවට හොඳට ඇහුම්කන් දෙන්න හුරු නැතිකම. ඒ ධර්ම දේශනා කරන වෙලාවේදී හිත ඇතුලෙන් තමන් එක එක වැඩ කර කර කර කර ඉන්න නිසා එක එක අරමුණු හිත හිත සිහි කර කර ඉන්න නිසා මේ දේශනාව තුළින් පෙන්වන ධර්මය තමන්ට දැක ගන්න බැරි වීමයි ගොඩක් දෙනකොට දේශනාවක් අවසානයේදී අධිකමයක් නැත්තම් ප්‍රඥාවක් පහළ නොවෙන්න හේතු යම් කිසි කෙනෙක් භාජනයකින් තවත් භාජනයකට වතුර වක් කරනකොට වතුර ටික ඉහිරෙන්න නොදී හොඳ සිහියක් යොදලා හොඳ උත්සාහයක් යොදලා හොඳ එකඟකමක් යොදලා අර වතුර ටික අහකට යන්න නොදී අනිත් භාජනයට වක් කරන්නත් මේ හොඳ සිහියක් යොදලා හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් යොදලා හොඳ වමනාවක් ඇති කරගෙන චුත්තක්වත් හිත අහකට යන්න නොදී ඒ දේශනාව ඔස්සේම හිත මෙහෙවුවොත් හොඳට ඒකට කියන සකසාහන ශ්‍රවණය කරනවා කියලා. සකසා සද්ධර්මය අහුවොත් මෙන්න මේක තමයි ප්‍රධානම හේතුව ප්‍රධානම සාක්ෂිය නොලපපු අධිකම ප්‍රඥාවක් ලබා ගන්නට. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී වුණා සමහර වෙලාවල් වලට පිරිස විසිරලා ඉන්නවා කියලා දැක්කම තථාගතයන් වහන්සේ ජාතක කතා වගේ දේශනා කරනවා. එතකොට මේ කතා රසයටත් එක්ක හොඳට ඇහුම්කන් දුන්නාම සිතේ විසිරුණු ගතිය අඩු වෙනවා. ඒකම චතුරාර්ය දේශනා කළාම ඒ ධර්මය හොඳට තේරෙනවා. වැටෙනවා. මොකද මේ දේශනාවටම හිත යොමු වෙලා නිසා. ඉතින් වර්තමානයේදී අපේ හිතට විසිරෙන්න නොදී අහකට යන්න නොදී අපිට දේශනාවක් මෙතනදී විතරක් නෙමෙයි ඕනම තැනකදී යම් ධර්මයක් අහනවා නම් හිත විසිරෙන්න නොදී හැකිලෙන්න නොදී ඒ ඔස්සේම ඇහුවොත් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයට බොහොත් අර්ථයක් සපයන අභිවෘද්ධියක් ඇති කරන නුවණක් පහළ වෙනවමයි. ඉතින් ඒ නිසා මුලින්ම මතක් කරනවා අර මං ඉස්සෙල්ලා කියපු උපමාව දිහා බලන්න. කලයකින් තව කලයකට හෝ භාජනයකින් තව භාජනයකට වතුර ටිකක් වක් කරනකොට එක එක ඒවල් හිත හිත වටපිට බල බල හිතෙන් හරි මොන හරි සිහි කර කර අපි ඒක කරන්න ගියොත් වතුර ටික අහකට යනවාමයි හැලෙනවා. නමුත් ඒ අරමුණෙන් හිත අහකට යන්න නොදී වතුර ටික අහකට හැලෙන්න නොදී බලන්න හොඳ සිහියක් යොමු කරලා තියෙන හැටි හොඳ උත්සාහයක් යොමු කරලා තියෙන හැටි හොඳ වීර්යයක් යොදලා තියෙන හැටි ආන් මේ විදිහට මේ දේශනාව චුප්ප ටිකක්වත් අහකට යන්න නොදී හොඳට ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. එහෙම කළොත් ඔගොල්ලන්ට මේ ලැබපු මනුෂ්‍ය ජීවිත හිස් නොවන වටිනා ධර්ම උපදේශයක් ධර්ම ඥානයක් ලබා ගන්නට පුළුවන්. ඇයි ඒ තරම් වමනාවක් යොදලා ඒ තරම් ඕනෑකමින් අපි මේ සද්ධර්මය ශ්‍රවණයකට යුත්තේ. එහෙම ශ්‍රවණය කළ යුත්තේ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ඉමක් කුණක් පරක් තෙරක් නැති අනවරාග්‍රෝ සසර. ඒ මේ අත දුවන්ට සැරිසරන්ට වෙන හේතු තියෙනවා. කර්ම කෙලස් කියන ධර්මතාවයක් තියෙනවා. අන්නේ කර්ම කෙලස් කියන්නේ මොකක්ද? ඒව ඇති වෙන්නේ කොහොමද? ඒව නැති වෙන්නේ කොහොමද? ඒක නැති කරන්න ඕන ක්‍රමය මොකක්ද කියන පණිවිඩයයි මේ සත්‍යධර්ම සත්‍යධර්මය තුලින් ඕගලන්ට පෙන්වලා දෙන්නේ. එහෙම පෙන්වලා දුන්නාම ඒ පිළිබඳව ඕගොල්ලෝ දැනුවත් වෙන්නේ. එහෙම දැනුවත් භාවයෙන් භාවයක් තිබුණොත් තමයි ජීවිතයෙන් ඒ සසර දුක ඇති කරන හේතුව අයින් කරලා ජරා මරණ දුකේ නිවීම පිණිස ඒ නිදීම පිණිස හිත මෙහෙවන්න පුළුවන් වෙන්නේ. සත්‍ය ධර්මයේ සකසා අහන්නේ නැහැ කියලා කියන්නේ අහන්න ලැබුණේ නැහැ කියලා කියන්නේ සසර දුක ගෙවෙන්න ඇති කරන හේතු අහන්න ලැබුණේ නැහැ. ඒ හේතු ඇති වෙන හැටි අහන්න ලැබුණේ නැහැ. ඒ හේතුව නැති කරන හැටි ඊට තියෙන ප්‍රතිපදාව අහගන්න ලැබුණේ නැහැ කියන එකයි. ඒ බඳු කෙනාට සසර ගොඩාක් tikai ගොඩක් දුරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහා පොළොව විනාශ වෙන දවසක් ඕනම් මට කියන්න පුළුවන් මේ මහා ජල සාගරයේ හිඳලා යන දවසක් ඕනම් එකක් මට කියන්න පුළුවන් මේ හිමාල පර්වත ආදී පර්වතයන් අලුවත් දැලිවත් නොපෙනෙන විදිහට විනාශ වෙලා යන දවසක් ඕනම් ඒකත් මට කියන්න පුළුවන් ඒත් අවිද්‍යාවෙන් යුක්ත කෙනාගේ දුක ගෙවෙන දුක හිඳින දවසක් මට කියන්න බෑ කියලා. පින්වතුන් මොහොතකට හිතලා බලන්න මනුස්සාත්ම භාවය කියලා කියන්නේ සුගතියක්. සුගති කියලා කියන්නේ යහපත් වූ ගතියක්. මනාව ගතියක් සුගතියක් කියන සුගති භූමියකත් මේ තරම් කායික මානසික අපහසුතාවයන් තියෙනම් කාය පීඩා චිත්ත පීඩා තියෙනම් දුගතියක් වූ තැන දුගතියක මොන වගේ දුක් පීඩාවන් පවතිනවද කියන එක මොහොතකට සිහිපත් කරන්න. මේ සසර එනකොට සසරේ ඉන්න සත්‍යෝ වැඩි කාලයක්ම ඉන්නේ പ്രേත අසුර නිරිතිසං කියන සතර පායකේ. කුසලයකට මිනිස්සෙක් හෝ දෙවියෙක් වුණත් හරිම හදිස්සියෙන් හරිම ඉක්මනට ආපහු මහගෙදරට යනවලු සතර පායට යනවලු හැබැයි මේ අවිද්‍යාව වැස්මේ පරපතලකම භව ආවරණේ තියෙන බරපතලකම තමයි මේ දෙපැත්ත පෙන්වන්නේ නැති එක පෙනෙන්නේ නැති එක දුකwidetilde වැටුණු වෙලාවෙදී නම් සොප්පුවේ අග්ගගහ අඬනවලු ඒ විඳින කූරු කටුකු තිවුණු දුක් වේදනාවන් විඳලා ඒ වේදනාව දුක දරා ගන්න බැරුව විලාප දෙති අඬනවලු අනේ මම මෙතනින් ගිහිල්ලා මනුස්සාත්ම භාවයක් ලැබුවොත් ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්මය කොහොම හරි අවබෝධ කරගන්නවා ඒ වගේම හැමදාම සිල්වත් වෙනවා ගොඩාක් කුසල් කරනවා කියලා වදන්‍යෝ සීල සම්පන්නෝ කාහාම කුසලම් බහු බොහෝ කොට කුසල් කරනවා කියලා අඬනවලු එහෙම අඬ අඬ කල්ප කෝටි ගාණක් ඉඳලා ඒ අකුසල කර්මය අඩු වෙනකොට ප්‍රාණ සසරගත කුසල කර්මයක් මතුවීමෙන් ආපහු එනකොට ආයෙත් භවයෙන් ගහනවා මේ තරම් දුක් විඳලා මේ තරම් අපහසුයෙන් නේද අපි මෙතෙන්ට ආවේ කියලා පේන්නේ. ඒකත් නොපෙනෙන නිසා පෙනෙන පැත්තේ යථා භූත ස්වභාවය නොදන්න නිසා ආය සමෝහයටපත් වෙනවා ආයත් ඒ වගේ දුකක් නැත්තෝ විදිහට නොයෙක් අකුසල කර්ම සමාදානයෙන් යුක්ත වෙන විදිහට සද්ධර්මයේ අවබෝධයේ ජීවිතෙන් ඈත් වෙන විදිහට හරියට ජරා මරණ දුක නැත්තෝ වගේ ජීවත් වෙනවා. ජීවත් වෙලා අකුසල කර්ම කළ ආයෙත් උපතයට යනවා. ඊට පස්සේ ඒකේ තියෙන අවාසනාව කියන්නේ දුක tie පැත්තට ගියාම මේ පැත්ත පේනවා. මේ බඳු දුක් කූරෝ කටුක තියුණු දුක් වේදනා විඳින තැනකට මං ආවේ මංපත් උනේ මෙබඳු අතිශය වටිනා අවස්ථාවක් ලැබිලත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව නේද කියලා මේ ක්ෂණ සම්පත්තිය තිබුණු පැත්තත් ඒකෙන් වැඩක් නොගත්ත පැත්තත් ඒ නිසා දුගතියට ආව පැත්ත දෙපැත්ත පේනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් වූ භික්කවේ සත්තාරා කරණීයා ශාවකානං හිතේසුනෝ ශාවකානං අනුකම්පකේන කතං ඕතම්මයා ඒතානි භික්කවේ රුක්ක මූලං ඒතානි සුඤ්ඤාගාරං ජහයත් මා භික්කවේ පමාදත්ත මා පච්චා විප්පටිසරෝ හොත් මහරණේ ශ්‍රාවකයන්ට හිතයිසී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් විසින් යමක් කටයුතු නම් ඒ සියල්ල මම නුඹල වෙනුවෙන් කළා තියෙන්නේ. මහන්නේ අප්‍රමාදී වෙන්න. ප්‍රමාද වෙන්න එපා. මේ ගස් මුල් තියනවා, හිස් ගෙවල් තියනවා, කැලෑවල් තියනවා අප්‍රමාදීව ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙලා පස්සුව විපලිසර වෙන්න එපා. මපච්චා විපලිසරනෝ වත් පස්සේ විපලිසර වෙන්න එපා. මේ වගේ අර්ථයක් ලැබලත් අපි කරගත්තේ නෑ නේද කියලා විපලිසර වෙන්න එපා කියනවා. ඉතින් නිරේත ගිහිල්ලා බොහෝ සෙයින් සත්‍යයෙන් පිළිසර වෙනවා. පින්වතුනි සද්ධර්මයේ අවබෝධ නොවුනත් මේ දෙපැත්තෙන් මේ පැත්තට එන කෙනාට ඒ පැත්ත පෙනෙන්නේ නැහැ. දුකේ පැත්තට ගිය කෙනාට මේ පැත්ත පෙනෙන විදිහට කූර විදිහට සතර හැදිලා තියෙන නිසා සුගතියට ආප් කෙනාට දුගතිය පැත්ත නොපෙනුනාට සුගතිය තුලම विद्यमान වන දේව දූතයෝ ඉන්නවා. නුවණක් තියෙන කෙනාට කනට කොඳුරවල හිමින් කියනවා ඔයාට පෙනෙන ඔබට තේරෙන හිත සිහි කරන හිත බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක් තිබුණට ඒ තුල මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා දකින්න කියන එක ලෙඩ්ඩු මේ අද දවසේදී මේ රටේ මොන මොන ප්‍රභේදගත රෝගී නැද්ද රෝහල් වල ගෙවල් වල හොරි කුෂ්ඨ දද හැදිලා පිළිකා හැදිලා අංශභාග රෝගද නොවේක් විදිහ අප්‍රසන්න ගතියෙන් යුක්ත ගති ස්වභාවයට පත් වෙච්ච තැන ඉඳලා තමන්ගේ මල මුත්‍ර ගොඩේ වැටිලා ජීවත් වෙන රෝගින් ඇත්ත. ඒ හැම කෙනෙක්ම පණිවිඩයක් කියේ. ඔබ තාම මේ ස්වභාවයටපත් වෙලා නැහැ. මේ ස්වභාවයටපත් වෙන ධර්මතාවයෙන් යුක්තයි. ඔබ ඉඳගෙන දෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ. ඔබ හිටගෙන දින්නේ හිටගෙන ඉන්න ඉරියව්වේ. ඔබ ඇවිදිමින් නිදාගෙන දින්නේ ඒ ඒ ඉරියව්වේ ඔබ ළඟ මෙන්න මේ ඕනෝ ස්වභාවයකටපත් වෙන්න තියෙන හේතුව තියෙනව නැති කරපු කෙනෙක් නෙවෙයි ඔබ අද සුරක්ෂිත තැනක ඉන්නව නෙවෙයි කියන පණිවිඩය තියෙනවා. ඒ දීවි අලියට වීණ ගන්නවා වගේ කියලා කතාවක් තියෙනවා. ඇස් නැත්තෝ වගේ කාම සහගත සංඥා මනසිකාරයන්ගේ යුක්ත අපිට එක තේරෙන්නේ. ඊට පස්සේ දේවදූතයෝ හැටියට මේ රටේ අද මේ වෙනකොට මල ගෙවල් කොච්චරනම් ඇද්ද ඒ මරණයන්ගේ ප්‍රභේද කොච්චරද මොන මොන විදිහට මරලාද? ඒ ඕනම විදිහකට මැරෙන්න තියෙන හේතුව ඔබ ගව තියෙනවා ඔබ එක මිදිලා නැහැ කියන කාරණාව තියෙනවා. ඒ මලගෙවල් වල මොන මොන අය මොන මොන විදිහට කෑ ගහලා විලාම කියලා අඬනවා ඇද්ද? දෙමෝපියෝ දරුවෝ වෙනුවෙන් දරුවෝ දෙමෝපියෝ වෙනුවෙන් සහෝදරයෝ සහෝදරිය වෙනුවෙන් ඥාති හිතයිසිය වෙනුවෙන් ඒ ඕනම නෑදෑකමක් වෙනුවෙන් අඬන්න විලාප දෙන්න තියෙන හේතුව ඔබ ගව තියාගෙනයි ඉන්නේ කියන කාරණාව කියනවා. මේ වගේ එකක් නෙවෙයි බොහෝ දේ කියද්දී කියන්නේ මොකටද? මේ දේවදූතයෝ කරන්නේ මොකක්ද? භව ආවරණයක් නිසා දුගතිය නොපෙනුනාට ඔබේ ජීවිතයේ දුකටපත් වෙන්න තියෙන හේතු වටපිටාවක් රාශිය තියෙනවා ඒ නිසා අප්‍රමාදී වෙන්න කියන පණිවිඩයයි කියන්නේ. ඉතින් දේවදූත කියලා සූත්‍රයක් දේවදූත ජනවත් දේශනා කළා. ඒ දේවදූත සූත්‍රයෙන් හොඳට ඔය ගැන පෙන්නනවා. දේවදූත කියලා දෙවියන්ගේ දූතයා. මොන දෙවියන්ගේද? දෙවිවරු දෙවිවරු ඉන්නවා තුන් දෙනෙක්. සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව කියලා. සම්මුති දේව කියලා කියනවා ලෝකේ දේව නමෙන් සම්මත පුද්ගලෙක්. දැන් රජවරුන්ට දේවයන් වහන්සේ කියලා කතා කරනවා. සිට්ටු රාජවරු සිට්ටුවරු මැති ඇමතිවරු වගේ අයත් ලෝකෙට කෙදිය යුතු ගරු කරන සම්මාන කරන පිරිසක් නිසා දේව කියන නමෙන් හඳුන්වනවා ඊට පස්සේ චාතුම් මහරජක දිව්‍ය ලෝකේ ඉඳලා යාමය තුසිතේ මේ තවතිසාව තුසිතේ වගේ නිමාගත පරිණිමිත ඉඳලා බ්‍රහ්ම ලෝක දක්වා දේව කියන නමෙන් හඳුන්වනවා ඒකට කියනවා උප්පත්ති දේව කියලා. තව ඉන්නවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කියනවා විසුද්ධි දේව කියලා. මේ මොන දෙවියන්ගේ පණිවිඩයේද විසුද්ධි දේවානන් දූත දේව දූත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ පණිවිඩය තමයි මේ පෙන්වන්නේ ඔයගලන්ට. අප්‍රමාදී වෙන්න ප්‍රමාද වෙන්න එපා ඊට සුදුසු නෑ කියන කාරණාව එහෙම වුණොත් නිබඳු තනයි ඔබගේ හෙට දවස ජීවිතය කියන කාරණාවයි පෙන්වන්නේ කියන කාරණාවත් මතක තියාගන්න ඕනේ. ඉතින් නිබඳු වටපිටාවෙන් මෙදිලා සද්ධර්මයට ඔබ කැමති වෙන්න සද්ධර්ම අවබෝධයට හිත නතු කරගන්න කියන පණිවිඩයයි දේවදූතයන් විසින් කියන්නේ. ඉතින් අන්න ඒ පණිවිඩයෙන් එහෙම කියන්නේ මොකටද මේ දුක් සහගත සසරෙන් එතර වෙන උපාය තියෙන ධර්මය තුලින් නිසා ඒ නිසා හැමදෙනාම හොඳට ධර්මය අහලා මේ තමන් ලැබූ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්නට උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා අප්පකේසු මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතායන් විතරා පජාතිර මේ වන්තවති අප්පකේසු මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ මිනිස්යන් අතර ඊටාම ටික දෙනයි සසර පරතරකට යන්නේ සසරෙන් ඈතර වෙන්න උත්සාහවත් වෙන්න බීජවන්ත වෙන්න අතයන් හිතර පජා අනිත් සියලුම ප්‍රජාව තීරණය වදාට මෙතරම දුවනවා මෙතරම දුවනවා ඉතින් සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මෙතරම දුවන ඇත්තෙක් වෙන්නපා පොඩ්ඩක් නතර වෙලා සිහිනුවණින් කල්පනා කළා මේ මනුස්ස ජීවිතය උද්දුප්පාද කාලේ ලැබුණු වෙලාවේ එකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. මොකද මොන්න තරම් ජීවිතයේ සැපසහගතව තිබුණා. මොන විදිහේ වටපිටාවකින් අල්පේසාක්‍ය මහේසාක්‍ය ජීවත් වුණා. මේ අවුරුදු 60 70කින් පස්සේ මේ සියල්ලම බොරු වෙනව නේද කියලා නුවණින් හිතන්න බැරි නෑනේ. පුළුවන් එහෙම හිතලා තමන්ව අස්තේ පිටුවා ගන්නට දක්ෂ වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මම අද දවසේදී ගොඩාක් වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. ඒ කියලා දෙන දහම් කරුණු ටික සකසා අහන්ට ඒම අහන්ට සුදුසුයි ඇයි ඒ තුලින් කියලා දෙන්නේ මෙන්න මේ වගේ අනර්ථයක් නැත්නම් දුක ඇති කරන මාවත අයින් කළා ඒ දුකෙන් මුදවන මාවතකට ඔගොල්ලෝපත් කරවන්නයි කියන ටික තේරෙන්නයි මම මේ ටික කියලා දුන්නේ ඒ නිසා නිදාගන්නේ නම් නැතු හැම දිනම හොඳට අහන්න ඕනේ නැත්තම් අර වෙනද කියනවා වගේ වෙයි අපේ අම්මත් ඉන්නවා. පොඩි කාලේ අපි නිදා ගන්නකොට අම්මලා නැරවිලි ගියේ කිව්ව දැන් ඉතින් අපි අම්මලාට නිදා ගන්න නැරවිලි ගියේ කියනවා වගේ වෙයි නැත්තම්. නේද? ඒ හින්දා එහෙම වෙන්නේ වෙන්නේ නැතුව හොඳට සසර ගෙවා ගන්න ඕනේ කියන තැනින් අහන්න නිදිමතද? නිදිමත යන්න අපි ටික සාදු කාසෙත් දෙමු දුවන්නයි. සාදු හරි. දැන් මම අද නම් අමුතු විදිහකට බණ කියන්නේ. ඒ කියන්නේ මේ ටික කියලා ගිහිල්ලා සමහරුන්ගේ මම ප්‍රශ්න අහනවා. උතන ඉන්න අයගෙන් කොහොම මොනවල් දිහා බලාගෙන ඉන්නේ කාගෙන් අහයිද කියලා දන්නේ නැහැ. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න ඕනේ. නැත්තම් ලැජ්ජ වෙන්න වෙයි. මං ගැඹුරු දෙයක් නෙමෙයි අහන්නේ. කියලා නොදුන්නු දෙයක් නෙමෙයි අහන්නේ. මම්ම කියලාම දෙන දේ ආපස්සට ගිහිල්ලා හැරෙනවා. අහනවා. ඊගාවට සමහර විට අද ටිකක් මට අපහසුයි. වචන වරදින්න පුළුවන්. ඒ හින්දා වැරදුනොත් මට ටිකක් කියලා දෙන්න වෙනවා. ඒක වැරදි මෙන්න මේක හරි කියලා. ඒ හින්දා හුදුවට බලමු කියනකොට දේශනාවල කොතනක් හරි වචනයක් වැරදිනම වැරද්ද තේරුණු කෙනා ටක් ගාලා අත උසන්න ඕනේ. ඒක වැරදි කියලා තේරුණු කෙනා. ගන්න ප්‍රශ්නේ කොයි කෙනාගෙන් අහයිද දන්නේ. ඒකත් හොඳට අවධානයෙන්ම අහන්න ඕනේ. හරි. මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තිබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකාය කියන සංගීත කොටසට අයත් ධම්මපද පාළියේ භික්ඛු වර්ගය කියලා වර්ගයක් තියෙනවා. අන්නේ වර්ගයට අයිති ගාතාව. මේ ගාතාව දේශනා කරන්න හේතු වෙච්ච කතාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා පංචග්ග බ්‍රාහ්මණ කියලා බ්‍රාහ්මණය. මේ බ්‍රාහ්මණයාගේ ස්වභාවය තමයි කුඹුරු ගොවිතැන් කරන්න ඉස්සෙල්ලා කුඹුරු ගොවිතැන් කරලා අවසන් වෙච්ච ගමන් ඒ සස්යන්ගෙන් අග්‍රව දාන දෙනවා. පස් වතාවක් දාන දෙන නිසා පංචග්ග දායක කියලා කියනවා. කුඹුරු කරන්න ඉස්සෙල්ලා කුඹුරු සුද්ධ කරන්න කෙතට යන්න ඉස්සෙල්ලා දවසේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගී මගේ යාචකයන්ට හොඳට දන් දෙනවා. දන් දීලා ගිහිල්ලා තමයි කුඹුරු සුද්ධ කරන්නේ. නියරවල් සෑහලා හාලා මඩවල පොරු ගාලා ඒ ටික කරලා සුද්ධ කරනවා. ඒකට කියනවා කෙත්තග්ග දානය කියලා. මොකද්ද? කෙතේ අග මුලම කෙත්තග්ග දානය කියලා කියනවා. කුඹුරු කළා හොඳට ගොයන් පැවුනහම ගොයන් කපල ඉස්සෙල්ලාම කමතට ගෙනල්ලා දාන ටික අරගෙන සුද්ධ කරලා ඒකෙන් දානයක් දෙනවා. ඒ දානට කියනවා බලග්ග කියලා. මොකද්ද? බලග්ග. බලග්ග කියලා. ඊට පස්සේ කුල පාගනකොට කුල මඩිනකොට කුල පාගල කුල මැඩලා මුලින්ම කුල පාගන මඩින ටිකෙන් රස අස්සන්න අරගෙන දානයක් දෙනවා. ඒකට කියනවා බලග්ග බණ්ඩග්ග දානය කියලා. ඊට පස්සේ කෙත්තග්ග දානය, බලග්ග දානය, බලග්ග භණ්ඩග්ග දානය. ඊට පස්සේ වීටික ඔක්කොම සුද්ධ කළා ඒවා කලවලට දානකොට ඒ කියන්නේ අටුවලට දානකොට ගෙනියන්න ඉස්සෙල්ලාම ගෙනියන ටිකෙනුත් දානයක් දෙනවා. ඒවට කියනවා කුම්භග්ග කියලා. කුම්භ කියන කලෙස්නේ කුම්භග්ග දානය කියලා. ඊට පස්සේ ඒ කල වලින් තියෙන දී අරගෙන පරිභෝජනයට ගන්නකොට ඉස්සෙල්ලාම වීතික අරගෙන දුකී මගේ යාචකයන්ට සමන රාක්මන්ට දන් දෙනවා. ඒකට කියනවා පාතග්ග කියලා. මෙන්න මේ විදිහට හැම කන්නකම පස් වතාවක්ම දන් දෙන නිසා මේ බ්‍රාහ්මණයට නමක් හැදෙන පංචග්ගදායක බ්‍රාහ්මණ කියලා. එක දවසක් මහා කරුණා සමාපත්තියේ සමවැදිලා ලෝකෙ දිහා බලනකොට භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ බ්‍රාහ්මණයට සහ ඒ දැමිනිට අධිකමලාභී හේතු තියනවා කියලා. දැකලා භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන අර පංචග්ග බ්‍රාහ්මණයාගේ දායක බ්‍රාහ්මණයාගේ ගෙදෙට්ට වඩිනවා. ඒ වෙලාවේදී මේ බමුණුතුමා බ්‍රාහ්මණතුමා අර වගේම පස් වතාවක් දානේ දීලා ඒ කුඹුරේ වී ටික තමන් පරිභෝජනයට ගන්න ඉස්සෙල්ලාම දවස. දැන් ආහාර පාන උයලා මේසේ ඉඳගෙන ආහාර ගන්නවා. දොර තියෙනවා නම් දොර පැත්තට පිටිපස්ස හරවලා ගේ ඇතුළට මූණ හිටින විදිහට තමයි දැන් මේ පංචග්ගදායක බ්‍රාහ්මණ ඉඳගෙන ඉන්නේ. දොර පැත්ත පෙනෙන විදිහට බමුණට ඉස්සරහින් ඉඳගෙන මේ බමුණු තුමිය ආහාර පාන අඩුපාඩු බෙදනවා. බෙදෙන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පින්දපාත ඇවිල්ලා දොර ඉස්සර හැම වැඩ හිටියා. ඉන්නකොට දැන් බමුණට පේන්නේ නැහැ. හැබැයි බමුණු තුමියට පේනවා භාග්‍යතුන් වහන්සේ දැන් බමුණ බමුණතුමා භාග්‍යතුන් වහන්සේ වැඩිය කියලා දැක්ක ගමම්ම නැගිටලා කෑම ගන්න ආහාර ගන්න මේක පූජා කරනවා. පූජා කෙරුවොත් මට ආයෙත් උයන්ට වෙනවා. දැන් මේ දැමිනේ හිතනවා මට ආයෙත් උයන්ට වෙනවා. අනික මෙච්චර පස්වතාවක් ගානේ දීලා ගානේ ගන්න හදන එක තනියම කෑම කනවත් නෙවෙයි දීලා තියෙන්නේ අනිත් අයට. අනිත් එක මට උයන්වත් වෙනවා. ඒ නිසා ශබ්ද නැතුව ඉන්නවා කියලා ඊටාට බැරි වෙලා hali ඡායාව දැකලවත් බමුණුතුම හැරලා බැලුවොත් කියන බයට දැන් මොකද කරන්නේ මේසෙන් කැරකිලා බමුණ ඉන්න පැත්තට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බමුණයි අතරට ඇවිල්ලා බමුණ හැරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ පේන්නේ නැති විදිහට ඒත් ඉඳගෙන අඩුපාඩු වෙනවා. ඉතින් බමුණ වළඳනවා. දෙමිනිතුමා කලින් කල හොරෙන් බලනවා බුදුරජාණන් වහන්සේ ගියාද නැද්ද කියලා. තාම යන්නේ එහෙම බලලා දැන් යයි දැන් යයි කියන යන්නේ බැරි දැන් දැන් කතා කරලා කියන්නත් බෑ බමුණට තේරෙන හින්දා අතින් සංඥා කරලා කියන යන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔළුවෙන් සංඥා කරලා කිව්ව ඔළුව හොල්ලන්නේ නෑ නෑ මම යන්නේ නෑ කියලා. එතකොට තුන් ලෝකයක් වන්දනාමාන කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔළුව හොල්ලලා යන්නේ නෑ කිව්වහම බැමිණිට එකපාරට hina ගියා. hina ගියාම බමුණ හැරිලා ගලුවා මොකද hina වෙන්නේ කියලා. බලනකොට භාග්‍යතුන් වහන්සේ වැඩේ ඉන්නවා. ඉක්මනට නැගිට්ටා. නැගිටලා දැනෙන්න දොස් කිවති මහ බලපතල වරදක් කළා සමනව ගෞතමයන් වහන්සේ නිවසේට වැඩලා ඉන්න වෙලාවේ ඒ නැතත් ආහාර ගන්නකොට ආහාර ඉල්ලගෙන යමෙක් ආපු වෙලාවේදී ඒ බව නොදන්නවා නොදී ආහාර ගන්න සැලසීම බරපතල වරදක් කියලා දොස් කියලා භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියනවා ස්වාමීනි මම දැන් ආහාරයේ අඩක්ම වළඳලා අඩයි තියෙන්නේ කිව්වහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බමුණ භික්ෂුන් වහන්සේලා වන අපි ශ්‍රමණය වෙන අපි හරියට පරදත්තූප බ්‍රහ්ම පරතත් පරදත්තූප කියන പ്രേත ලෝකින പ്രേතයෝ වගේ පරදත්ත උපජීවි පරදත්ත උපජීවි කියන්නේ පරදත්ත කියන අනුන් දෙන උපජීවි ජීවත් වෙන අනුන් දෙන දෙයින් ජීවත් වෙන പ്രേත කොටසක් ඉන්නවා ඒ අයට ඒ කුසල් කරගන්නත් බෑ අකුසල් කරන්නත් බෑ වෙන ගොවි කර්මාන්ත ආදී එහෙම කුඹුරු පාලනයක් ගොවි කර්මාන්තයක් ඒව මුකුත් ඇත්තෙත් නෑ තමන් පිනක් කරගන්නත් බෑ තවක් කරගන්නත් බෑ අනුන් දුන දෙයකින් විතරයි යකෙන්නේ අපි හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ ඥාතින්ට දන් දෙන්නේ ඒ නිසාමයි. ඒ වගේ තැනක හිටියොත් අපේ ඥාතිවරේ ගිහිල්ලා යාට කිසිදු පිටක් නැ කවදාම හරි දවසක කෙනෙක් පින් අනුමෝදන් කළොත් විතරමම යා එතනින් පිට වෙන්නේ චුත වෙන්නේ යහපතකට. ඉතින් අපි අන්න ඒ පරදත්ත උප ප්‍රේතය වගේ අනුන් දුන් දෙයින් යපෙන අය. ඉතින් අපිට සමහර විට දානේ අග කොටස ලැබෙන්න පුළුවන්. මුල් කොටස ලැබෙන්න පුළුවන්. මැද කොටස ලැබෙන්න පුළුවන්. අග කොටස ලැබෙන්න පුළුවන්. එහිලා හිතේ කිසිම අකමැත්තක් අප්‍රසාදයක් නැහැ. ලැබෙන දේ බොහොම සතුටින් පිළිගන්නවා කියලා මතක් කළාම ඒ වගේම ශ්‍රමණයන් වූ භික්ෂුන් අපිට මුල් කොටස දෙන්න සුදුසුයි. මැද කොටස දෙන්න සුදුසුයි. අග කොටස දෙන්න සුදුසුයි. එහිලා කිසිම අමනාපයක් නැහැ කියලා ප්‍රකාශ කළාම බමුණ අඩක් වළඳලා තිබුණු අරගෙන තිබුණු ඉතුරු බත් පිඟානේ අඩුව තථාගතයන් වහන්සේට පූජා කළා. තථාගතයන් වහන්සේක බොහෝම කැමැත්තෙන් බාරගත්තාම මේ බමුණුතුමාට හරි පුදුමයි වගේම හරි ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති වුණා තථාගතයන් වහන්සේ ගැන. තමන් ආහාරයට අරගෙන තමන් ඉදුල් කළ ඉඳුල් භාගය පිළිගත්ත නෙමේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්න බැරි තරම් අනන්ත සෙනෙහස ශ්‍රද්ධාවක් ඇති වුණා. ඇති වෙලා එතන ඉඳන්ම ප්‍රශ්නයක් අහනවා ඒ කියන්නේ භික්ෂුව කියන කෙනා මේ බඳුයි නේද එහෙනම් කියන අදහසින් ඔබ වහන්සේගේ ශාසනයේ භික්ෂුව කියලා කියන්නේ එහෙනම් කාටද මොන වගේ කෙනෙකුටද භික්ෂුව කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා බමුණ ප්‍රශ්නයක් ඇහුවා අන්නේ ප්‍රශ්නෙට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ගාථාව තමයි මම මාතෘකාව වශයෙන් සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතං අසතාච නසෝ චේති සචේ භික්ඛූති උච්චති භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් මේ නාම රූප දෙකේ යම් කෙනෙකුට සියලු තැන්හි මම යනයක් නැද්ද මේ නාම රූප දෙකේ සියලු තැන්හි යමෙකුට මමායනයක් නැද්ද අසතාචන සෝචේති ඒ නාම රූප දෙක නැති වෙච්ච දවසට නසෝචේති ශෝක කරන්නේ සචේ භික්ඛුති උච්චති අන්න යාට භික්ෂුවයි කියලා කියනවා මේ නාම රූප දෙකේ මමායනේ අතහැරලා නාම රූප දෙක නැති වෙන දවසට ශෝක නොකරන තත්ත්වයටපත් උනාද යම් කෙනෙක් අන්න එයාට භික්ෂුවයි කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ ගාථාව දේශනා කළා ඒක අර්ථය පැහැදිලි කරනකොටම පංචග්ගදායක බ්‍රහ්මණ සහ එම බැමුණු තුමිය අනාගාම ඵලයටමපත් වුණා එතකොට එදා ඒ පංචග්ග බ්‍රාහ්මණතුමාට දැනුණු තුමියටත් අනාගාම ඵලයට පත්වෙන්න හේතු වෙච්ච හේතු ධර්මය තමයි යම් නාම රූප දෙකක් තියෙනවා කියන්නේ නාම රූප දෙක කියන්නේ මොකක්ද ඒකේ මම ආයනය කරන්නේ කොහොමද ඒකේ මම ආයනය නැති කරන දුක නැති වෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්න එක. ඉතින් දැන් අපිට තියෙන්නේ ඒ ටිකමයි මොකක්ද මේ නාම රූප දෙකේ සියලු තැන්හි යමෙකුට මම ආයනේ නැද්ද ඒ නාම රූප දෙක නැති කල්ලි දුක නැති එයා දුක ඇති වෙන්නේ නැහැ කියන මෙන්න මේ අර්ථය හදාගන්න එක තියෙන්නේ එහෙනම් අපිට දැන් ඒ තුලලා තියෙන ප්‍රශ්න රාශියක් මොකක්ද නාම රූප දෙක නැති කල්හි දුක නැතුව ඉන්න නම් ඒ කියන්නේ නාම රූප දෙක කියන්නේ මොකේටද ඉවැහැදිලා තියෙන්නේ කොහොමද ඒකේ මමායනය කියන්නේ මොකක්ද නාම රූප දෙක මමායනය කරන්නේ කොහොමද මමායනය කරනකොට ඇති වෙන ඵලය මොකක්ද ඒ නාම රූප දෙකේ මමායනය නොකරන්නේ කොහොමද එහෙම මමායනය නොකරන කෙනාට දුක නැතුව ඉන්නේ කොහොමද කියන කාරණා ටික ප්‍රශ්න ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ නේ මේ නාම රූප දෙක කියලා කියන්නේ අපි ගත්තොත් පෙර අවිද්‍යා කර්මයට හැදුණු විපාක ස්කන්ධ ටිකට පෙර අවිද්‍යා කර්මයන් නිසා මව කුසිත ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම නිසා හටගත්ත මේ විපාක ස්කන්ධ දෙකට කියනවා නාම රූප කියලා. ඒක මම අද ආධුනිකයට තේරෙන්න පිණිස ගොඩාක් ගැඹුරට යන්නේ නැතුව සරලව ටිකක් කියන්නම් නේ. ගැඹුරුම කිය හැකි. එතකොට එතන රූපයක් ගත්තාම ඒ රූපේ බීජ කලලේ දෙමාපියන්ගේ දී ධාතුව නිසා හැදුණු කනබුන ආහාරයෙන් වර්ධනය වුණු මේ කය තමයි රූපේ. ඒ රූපය ඒ කය වෙන් කළා තනි කළා හොඳට බැලුවොත් ආහාරයෙන් තමයි හැදෙන්නේ. බත් කා පාන් කෝපි මුංගට කිරි පිටර වගේ දේවල් සත්ත්ව පුද්ගල නොවන අනාත්ම හේතුවක් ආහාරය. ඒ ආහාරය නිසා මේ ශරීරේ රූප කලාප හැදෙනවා. ඕජට්ඨමකං රූප කලාපං ආහාර තීති ආහාරෝ. ඕජාව අට වෙනකොට ඇති රූප කලාප ගැන එන නිසා ආහාර කියලා කියනවා. තව පැත්තකින් ගත්තොත් කෙටියෙන් ඵලයක් ගෙන එන නිසා ආහාර කියලා කියනවා. ආහාරති කියන්නේ pāli වචනයක්. ආහාරති කියන්නේ ගෙන එනවා කියන එකයි. හරති කියන්නේ ගෙන යනවා ආහරති කියන්නේ ගෙන එනවා ආහරති කියලා කියන්නේ ගෙන එනවා එතකොට ආහාරතිති ආහාරෝ ඵලයක් ගෙන එන නිසා ආහාර කියලා කියනවා එතකොට මොනවද පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාප හැදෙන නිසයි හදන නිසයි ආහාර කියලා කියන්නේ. ඒ ආහාරය නිසා තමයි මේ ශරීරේ කෙස් ලොම් නියද සම්මස්නහර කියන මේ හැම කොටසක්ම හැදෙන්නේ. නිදිමතයි නේද? සාදුකාරය දෙන්නකෝ. ඔන්න කීප දෙනෙක් නිදි වගේ එකනේ. මං කිව්වේ අර වතුර භාජනයේ උපමාවට තියන්නම දැන් මේ වතුර බිඳුවක්වත් හැලෙන්නේ නැති වෙන්න වක් කරන්නයි තියෙන්නේ වගේ. දැන් මේ බලන වචන ටික කනට වක් කරගන්නයි තියෙන්නේ. එතකොට ඇහෙන්න සලස්සන්න හිත කොහරවත් යන්න නොදී. එතකොට මේ ආහාරයෙන් හැදුණු රූපය හොඳට බලන්න අපේ මේ ශරීරයට කියනවා මොකක් කියලාද මම කියලා මගේ කියලා නමුත් මේ රූපේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්වනවා ඉස්සෙල්ලා කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරකින් යුක්තයි. ඒ කියන්නේ දැන් කොහොම මම කියන අපි ඔක්කොම හිතෙන් වැඩ කරනවා. ඔක්කොගම තියෙන කෙස් ටික හැබැයි මගේ නම් නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරි කමන්නේ. කෙස් ටික කපලා අපි පැත්තකට දැම්මා. දැන් දාලා බලාගෙන ඉන්නවා අපි. දැන් ඒකේ මම ඉන්නවද කියලා බලන්න. මේ මම කියලා පේනවද? කවුරු හරි පිටින් කෙනෙක් આવුත් මේ අහවල කියලා හඳුර ගන්නවද? නැත්තම් පුද්ගලික සත්‍යයක් කියලා පේනවද? නෑ. ඔන්න ඔය කෙස් ටික හැදුනේ කන බොන ආහාරයෙන් හැබැයි ඒ කිස්තිකේ ස්වභාවය පටවි අද ස්වභාවය. හොඳට කළු ගලක් සිහි කරගන්න ගඩොල් කැටය නැටි ටික මේ කළු ගල ගඩොල් කැටේ නැටි ටික කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙනවද අපිට? නෑ. අන්න ඒ අචේතනික වස්තුවේ තියෙන ස්වභාවයයි දැන් මේ පැත්තක තියෙන කෙස්වල ස්වභාවය සමානයි. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන රෝම කූප ටික කොහොම ටික හූරම අපි බ්ලේඩ් එකකින් හරි පීයකින් හරි ඔන්න හොයරුව. දැන් පැත්තකට දැම්ම. දැන් ඒ දිහා බලනවා අපි. ඔන්න බලන්න රෝම ගස් ටික මම කියලා තේරෙනවද? මගේද? තව කෙනෙකුගේද? නෑ. කිසිම පුද්ගල භාවයක් නැති අචේතනික ධර්මයක්. ඒක තර ගඩොල් කැටි, කළු ගල, මැටි ටික සමානයි. ඒ වගේ අපි නිය දත් හම මස් නහර ඇට ඇට මිදුළු කියන මේ වගේ එකින් එක එකින් එක එකින් ගලවල තියෙනවා දැන් ඔන්න කොටස් 20ක් තියෙනවා හදවත වකුගඩුවක් මාව ඇලදිව බඩවැල් පෙනහරු බඩවැල් නොකසමහර පසමහර හිස් මොලේ කියලා මේ කොටස් ටික දැන් මේ දිහා බැලුවොත් මේ කොටස මමයි කියලා ඇඟිල්ල දික් කරන්න පුළුවන් කොටසක් තියේද මේ මගේ කියලා ඇඟිල්ලති කරන්න පුළුවන් කොටසක් තියේද? නැහැ. මේ ඔක්කොම තද ස්වභාවයෙන් යුක්තයි. ඔන්න පටලිය. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන දීර්ඝ වර්ග බලමු. පිත්ත, සෙම, පිත්ත ටිකක් ගන්නකො. පිත්ත හරි සෙම හරි ටිකක් අපි සෙම නැත්තම් සොට්ටු කෙල ටිකක් ගන්නකො ඒක අපිට හොඳට ප්‍රකටයි. මේ කෙල ටික මමද? මගේද? මගේ ආත්මේ හරිය අපි ඔන්න දැන් වාදනයකට කෙල ටිකක් ගැහුවා. මේ කෙල ටික මම කියලා ගත්තොත් හරියද? මගේ ආත්මය කිව්වොත් හරියද? ඈ එහෙම නැත්නම් මේ කෙල ටික මගේ ආත්මයකට හිතයි කියලා ගත්තොත් හරියද? නෑ. ඒ වගේ මේ කෙල ටික හොඳට නිමිති ගන්න කිසිම විලාසක මම වෙන්නෙම නැති සත්‍යෙ වෙන්නෙම නැති පුද්ගලෙක් වෙන්නෙම නැති ගතියක් තියෙන්නේ ඒ වගේ පිත්ත සෙම සරව කියලා කෙලවල විත්තිහටම Taman නොවන පුද්ගලෙ නොවන සත්ව නොවන කොටස් 12ක් තියෙනවා මේ ශරීරේ පිත් සෙම් සරවලේ දහඩිය මේද තෙල් කඳුළු උණු තෙල් කෙල සොටු සඳ මෙදුළු මුත්‍රා කියලා කොටස් 12ක් තියෙනවා බාහිර ලිඳක වැවක පොකුණක තියෙන වතුර ටික සිහි කරන්න කිසිම වෙලාවක තමන්වත් තව පුද්ගලෙක්ව සත්වෙක්වත් වෙනවද නෑ ඒ බඳු ස්වභාව ධර්මයක්මයි අර කොටස් 12 ඔන්න මේ ශරීරයේ තියෙන ඒ කොටස් 12 ගන්න දැන් අපිට පැහැදිලි මේ කොටස් 32කින් එකකවත් තමන් වුණාද නෑ ඊට පස්සේ අපි ගිනි ගොඩක් ගාවට ගියොත් දැන් මේ එළියට ගිහිල්ලා ඉර ගස්කොළ නැති තැනක හිටියොත් හිරු රස්නයකට දැනෙනවනේ. පේන්නේ නැහැ. නමුත් ඒ දැනෙන රස්නේ හොඳට බලන්ද ඒ රස්නේ කෙනෙක් මාව පුච්චනවද? කෙනෙක් රක් කරනවද? නෑ. රස්නයක් තියෙන්නේ ඒ රස්නේට කියනවා තේජෝ කියලා. ඒ වගේ ගති හතරක් නිසා තමයි මේ රූප කුණු වෙන්නේ නැහැ, නරක් වෙන්නේ නැහැ. එතකොට මේකේ කන බොන ආහාර පාන ටික දිරවනවා මේ වගේ gati ටිකක් වැඩක් කරනවා ඊට පස්සේ අපි ওই ගහකට එහෙම ගියාම බලන්න මේ දැනුත් මට පේනවා අර ගහේ අත්හැල වෙනවා ඒ හොලවන හුලඟක් තියෙනවනේ ඒ කියන්නේ තව සත්‍යයක් තව ආත්මයක් දුයි ගස් හොලවන්නේ නෑ අපේ ඇඟෙත් ඇවිල්ලා හැපෙන හුලඟක් තියෙනවනේ බලන්න මේ හුලඟ පුද්ගලෙක්ද කෙනෙක්ද කියලා නෑ ඒ වගේ වායෝ කියන හම්මන පිම්බෙන හැකිලන ස්වභාවයෙන් යුක්ත කොටස් හයක් අපිට වමන එකවකාරෙන්ද බලමුත්‍ර බහැරකරනද ඒ වගේම අතපය හකුලවන්න දිගහරින්න ආහාර පාන පෙරලන්න ශරීරයේ ඇතුළත වෙන දේ ධාතුව ගමන් කරන මේ වගේ වායු කොටස් හයක් මේ අපි මම කියලා ඉන්න රූපේ බෙදීමකට ලක් කළොත් ඇහැට පෙනෙන මට්ටමේ තද ගතියට අයිති කොටස් 12ක් තියෙයි. හොඳට අපි දැන් බලාගෙන ඉන්න අපි ගලවලා දාපු කොටස් 12. ෆේස්ලොන් නියදත් සම්මස් කියලා කොටස් 12ක් ඔන්න තියෙයි. ඊට පස්සේ ඇහැට පෙනෙන්න පුළුවන් නිමිති ගන්න ගලන වැగిරෙන ගතිය කොටස් 12ක් අර කොටස් 20ක් තියෙයි. පටේ කොටස් ඔය වැරදුනට කියලා දෙන්නේ නැහැ. කිව්වද? පැහැදිලිව මම කිව්වා. එතකොට පඨවි කොටස් කීයද? 20යි. ආපෝ කොටස් 12යි. ගලන වැකිරෙන බැඳෙන ගතිය කොටස් 12ක් තියෙනවා මේ ද්වත්ින්සාකාර කියලා අපි කියන ද්වත්ින්සාකාර 32ක් නිමිති ගන්න පුළුවන් ඇහැට පෙනෙන හැටියට තියෙන 32යි. මේ 32 තේජෝ ගතිය නැත්තම් ආපෝ ගතිය තිබුණොත් ගලල වැක්කිරිලා යනවා. එහෙම යන්න නොදී තේජෝ ධාතුවෙන් තියාගන්නවා. තේජෝ ගතිය විතරක් තිබුණා නම් ආපෝ නැති වුණා නම් තද වෙලා කරකුට්ටම් වෙනවා. එහෙම වෙන්න නොදී ආපෝ ගතියෙන් වගෝල තේජෝ ධාතයෙන් කියලලා කරවෙන්දක් නොදී දියෙන්දක් නොදී මේ කොටස් 32 තබා ගන්න එක තමයි වේදෙන්න කරන්නේ. ඔන්න ඔය රූපය හැදුනේ කොහොමද? කන බොන ආහාරයෙන්. මේ කොටස් 32 දැන් අපි දැක්කා. මේ කොටස් 32 අපිමයි ගලවලා පැත්තකින් පැත්තකින් තිබ්බේ. දැන් ඔන්න ඒ කොටස් 32 හැදුනේ කොටස් 32කින් යුක්ත රූපේ නැත්තම් සතර මහා ධාතුන් යුක්ත රූපේ හැදෙන්නේ කන බොන ආහාරය. ඔන්න ඕකට කිව්වෝ රූපේ කියලා. හරිද? හරි. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කියන හේතුන් පැමිණි අරමුණක් හිතනද යම් යම් දේවල් හිතනද සහ දැනගන්න පුළුවන් චිත්තය කියන ගතිය. සිත කියන එක හැකියාව. අරමුණු හිතනද දැනගන්න පුළුවන් කමට කියනවා චිත්ත කියලා හිත කියලා. චින්තෙන්ති විජානෙන්ති තී චිත්ත. සිතන්නේ දැනගන්නේ සිතයි. මේ කයේ පිහිටලා දැන් කය වෙනම එකක්. දැන් මේ පුටුවයි මමයි වගේ හිතන්න. දැන් පුටුව මොකටද උපකාර වෙලා තියෙන්නේ? මට වැඩ ඉන්න පුළුවන්. දැන් පුටුවේ ඉන්න මට රූප පෙනේ. පුටුවටත් පේනවද? ඈ පුටුවට කිසි වෙලාවක ඉදිරියෙන් තියන අය පේනවද? නෑ. සද්ද ඇහෙනවද? නෑ. පුටුවට පුටුවට සද්ද ඇහෙනවද? ඔයගොල්ලන්ට විශ්වාසද? එහෙම කමක් ගඳ තුඳ දැනෙනවද? නෑ. නමුත් පුටුවේ ඉඳගෙන ඉන්න මට රූප පේනවද? කොහොමද ඔයගොල්ලෝ දන්නේ මට පේනවා කියලා? හරි වැඩක්. හරි. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ තුඳ දැනෙනවා. අපි පුටුවට රූප පෙනෙනවා ගඳ සෝද දෙනෙනවා කියලා කිව්වොත් හරිද? හරි. නෑ. පුටුව හැදිලා තියෙන්නේ මොකෙන්ද? සතර මහා ධාතු පටවි. පුටුව වගේ තමයි අපි ඉස්සරලා විස්තර කරපු කය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන කය. කය ඇසුරු කරගෙන පෙර කර්මෙන් ආපු අරමුණු හිතට දැනගන්න පුළුවන් සිත වගේ තමයි කවුද මම දැන් මට රූප පෙනෙනවා රූප දකින්න මට ඉන්න උපකාරයක් වෙලා පුටුව නමුත් පුටුවට රූප පෙනෙන්නේ නැත ඒ වගේ අපිට අරමුණ පෙනෙනවා අරමුණ දැනගන්නවා ඒ පෙනෙන දැනගන්න කමට කියන චක්කු විඥාන හිත කියලා. චක්කු විඥාන නම් හිතටයි රූපයක් පෙනෙන්නේ රූප දකින හිතට නවාතනක් දීලා කය කයට පෙනෙනවද? එහෙනම් කයට පෙනෙන්නේ නැහැ. තේරුණාද? මේ මටයි පේන්නේ කියලා කයට ඉලක්ක කරන්න පුළුවන්ද එතකොට? බෑ. සෝත විඥාන ශබ්ද ඇහෙන්නේ කාටද? පෙර අවිද්‍යා කර්මයට පැමිණ මේ කය අසුර කරගෙන පවතින සිතටයි ශබ්ද ඇහෙන්නේ දැනගන්න. ඒ හිත නම් කරනවා කොහොමද? සෝත විඥානය කියලා. ඒ හිතට නවාතනක් සපයලා තියෙනවා මොකක්ද? කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කය. අවිද්‍යා කර්මයෙන් පැමිණි සිත කියන්නේ සිත කියන්නේ වෙන මොකුත් නෙමේ රූප හිතනවා රූප දැනගන්නවා ශබ්ද හිතනවා ශබ්ද දැනගන්නවා ගන්ධ හිතනවා ගන්ධ දැනගන්නවා රස ගැන හිතනවා රස දැනගන්නවා කායත ගැන ස්පර්ශයෙන් ගැන හිතනවා ස්පර්ශයෙන් දැනගන්නවා මේ ඔක්කොම ටික එකතු කරලා හිතනවා දැනගන්නවා කියන සිද්ධිය කර කර කර කර කර කර ඉන්න ධර්මතාවය එතකොට පේන්නේ නැහැ ඇහෙන දැනෙන දැනගන්නවා කියන ඔක්කොම ටිකේ ගනුදෙනුව තියෙන්නේ දැනගන්න බව තියෙන්නේ කායකද කාටද? චිත්තචෛසික කියන ටිකකට. එයාට ඒ වැඩේ කර කර ඉන්න නවතනක් සපයලා තියෙන්නේ කවුද? කය. කය කියන හිඳයි චිත්තචෛසික ටික පවතින්නේ. මේ චිත්තචෛසික මේ විදිහට කර කර තියෙන නිසායි අර කන්න බොන ආහාරයෙන් හැදුණු කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතින්නේ. දැන් පෙර අවිද්‍යා කර්මයට හැදිලා රූප ශබ්ද අරමුණු හිතමින් දැනගැනීමෙන් ඉන්න සිත පුද්ගලික සත්‍යයේ නෙමෙයි ධර්මතාවය. ඒ අරමුණු දැනගැනීමෙන් සිහි කරමින් ඉන්න සිතට නවාතනක් දීලා තියෙන රූපය පුද්ගලයෙක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි ධර්මතා. මේ කයෙන් කරන්නේ මම ජීවත් වෙනවා නෙමෙයි කය කියන එක කරන කෘත්‍යම මොකද දන්නවද? පෙර අවිද්‍යා කර්ණයට ආපු අරමුණු රූප හිතන්න දැනගන්න, ශබ්ද හිතන්න දැනගන්න පුළුවන් හිතට නවතනක් සැපෙලයි මේ තියෙන්නේ. උච්චර වේකයෙන් කරන්නේ. එච්චරමයි කයේ කෘත්‍යය. ඊට පස්සේ අරමුණු හිතන දැනගන්නවා කියන සිද්ධිය තමයි මේ හැම අරමුණක් එක්කම ගනුදෙනු කරන්නේ. නමුත් කිසිම වෙලාවක රූප හිතන දැනගන්න, ශබ්ද හිතන දැනගන්න හැකියාව කයට නැහැ. පුටුවේ ඉඳගෙන ඉන්න මට රූප පෙනෙන්න පුළුවන්, රූප දැනගන්න පුළුවන්, හිතන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, හිතන්න පුළුවන්. හැබැයි ඒ හැකියාව චුට්ටක් පුටුවට නැහැ. පුටුවට මේ පෙනෙන්නේ පුටුවටයි කියලා පෙනෙනකම පුටුවටත් අයිති කියලා අපි පෙන්නුවොත් හරියද? පෙනේ ඇහෙන්නේ පුටුවටයි කියලා පෙන්නුවොත් හරියද? හරි. එහෙනම් ජීවත්ව ඉන්නකොට පෙනෙන්නේ මටයි කියලා ඔයගොල්ලෝ පෙනෙනකම කයට පෙන්නුවොත් හරියද? කාල සද්ද ඇහෙන්නේ මටයි කියලා අහන්න මමයි කියලා කය පෙන්නුවොත් හරියද? වැරදි. දැන් නාම රූප කියලා කිව්වේ අන්නාර කයයි මෙන්න මේ පෙනීම් කරන හිතයි. චිත්ත කයයි එක ටිකයි. මේ කය පෙනීම හැෙන් කරන මේ හිතට උපකාර වෙලා පෙනීම හැෙන් කරන මේ හිත මේ කයේ පැවැත්මට උපකාර වෙලා මේ රූපය නාම ධර්ම ටිකට නාම ධර්ම ටික රූපයට උපකාරව අඤ්ඤමඤ්ඤව පවතිනව නේද කියලා අපි දන්නේ නොදන්නා නිසා මේ නාම රූප දෙක මම මම මම කියලා හිතනවා. ඔන්න දැන් මේ විදිහටම ආහාරයෙන් හැදුණු රූපත් අවිද්‍යා කර්මයෙන් හැදුණු නාමත් කියලා බාහිරත් නාම රූප දෙකේ පැවැත්මක් තියෙනවා. ඒකයි සබ්බසෝ නාම රූපස්න සියලු තැන්හි කියලා කියන්නේ ආධ්‍යාත්මිකවත් බාහිරවත් මේ දෙපැත්තෙම නාම රූප දෙකක් තියෙනවා ඒකේ මම යන්නේ කියලා කියන්නේ මේ නාම රූප දෙක අහංකාරයක් තියෙනවා අහංකාරය කියන්නේ මම කියලා දකිනවා බාහිර නාම රූප දෙකේ මමී කාර්යයක් තියෙනවා මගේ කියලා හිතනවා මගේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි අයියා අක්කා කියලා බාහිර නාම රූප දෙකේ මම ආයනයක් තියෙනවා මේ ශරීරේ මම කියලා තියෙනවා මේ නාම රූප දෙකේ අහංකාර මමින්කාර කියන මාන්නය තමයි අද අපිට පවතින්නේ මෙන්න මේ මට්ටම පැවතුනහම තියෙන දෝෂේ මේ නාම රූප දෙකෙන් එකක් හරි වෙන් වෙනව නිසා වෙන් වුණාම නාම රූප දෙක වෙනස් වෙනවා විපරිණාම වෙනවා. එතකොට අපි ශෝක කරනවා. අනේ මගේ රූපේ මෙහෙම වුණා නේද? මගේ හිත මෙහෙම වුණා නේද? නැත්තම් මම මැරෙයි නේද කියලා අපි ශෝක කරනවා. අපි නාම රූප දෙකක් කියලා දන්නේ නැහැ. අපි දන්නේ මම කියලා. ගෙඩි පිටින්ම මම. හැබැයි අපි මම කියන අදහස හදාගත්තට යථාර්ථයේ තියෙන නාම රූප දෙකක් නම් දැන් මොකේද මේ මම ඇයිනේ අපිට තියෙන්නේ? නාම රූප දෙකේ. අපි දන්නේ නාම රූප කියලා. මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ අප්පච්චි කියලා තමයි අපිට පෙනෙන්නේ. මට එහෙම පෙවුනට එතන තියෙන්නේ නාම රූප දෙකක් නම් දැන් මම මම ඇයිනේ කියලා තියෙන්නේ මොකක්ද? නාම රූප දෙක. මගේ දුව, මගේ පුතා කියලායි දැන් අරගෙන තියෙන අන්තිමට. මගේ දුව මගේ පුතා කියලා ඉන්න තැනක නාමය හෝ රූපය හෝ නාම රූප දෙක හෝ වෙන් වෙනකොට වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ශෝක කරන්න වෙනවා. ශෝකය එනවා. ඕක තමයි ලෝකේ කියන්නේ ඕක තමයි අපේ ජීවිතයේ ඇත්ත. ඔය නාම රූප දෙකේ ශෝක කරන කෙනාට නාම රූප දෙකේ ජීවත් වෙන මම ආයනය කරන ජීවත් වෙන කෙනාට කියන සත්වයා කියලා ලෝකේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බසෝනාම රූපස්න සියලු දෙක ආධ්‍යාත්මික බාහිර මේ සියලු දෙකේම යස්ස නැති මම හිත යමෙකුට මම ආයේ නැද්ද? එයා හොඳට අපි දැන් කිව්වා වගේ රූපය දන්නවා. මේ කොටස පඨවි කොටස් ටික 20 මේ කොටස් ටික ආපෝ පඨවි කියන්නේ බාහිර ස්වභාවයක් මේ ස්වභාවයක් එකයි ඊට පස්සේ මේ පඨවි ආපෝ කොටස් ටිකට කර්කස වෙන්නත් නොදී දිය වෙන්නත් නොදී තියෙන කෘත්‍ය කරනවා ආපෝ තේජෝ දෙකෙන් ආහාරයෙන් හැදලා තියන්නේ කියලා හොඳට රූපේ බලලා ඒබඳු රූපේ හරියට කෙනෙක් පුටුවක ඉඳගෙන ඉන්නවා වගේ ඒබඳු රූපේ නවාතනක් දීලා නේද පෙර අවිද්‍යා කර්මයෙන් ඇවිල්ලා අරමුණු හිතන දැනගන්න සිත නැවති ධර්මතාවයට නවාතනක් සපයලා මෙච්චරමයි මේ කය කරන්නේ ඒබඳු කයේ පිහිටලා කයේ ඉඳගෙන මේ පුපේ ඉඳගෙන බණ කියනවා වගේ කයේ පිහිටලා කයේ ඉඳගෙන අරමුණු දකිනවා හිතනවා අහනවා හිතනවා මේ ටික තමයි නාම කියන්නේ කියලා හොඳට පිරිසිඳ දැක්කහම අවිද්‍යා කර්මයට හැමෙනි. ඇහත් රූපයක් දෙක නිසා හටගෙන ඇහත් රූපයක් දෙක නැති වෙන හිතට චක්කු විඥානය කියලා කියන ඒ හිත පුද්ගලිකව කෙනෙක්වත් නෙමෙයි. අවිද්‍යා කර්ම නැමැති අතීත හේතුවත් ඇහත් රූපයක් නැමැති වර්තමාන හේතුවත් නිසා උපන්න වර්තමානයේ ඇහත් රූපයක් නැමැති හේතු දෙක නැති වෙන නැති වෙන ධර්මතාවය චක්කු විඥාන කියන්නේ හිත එකම හිතක් කියනවත් නෙමෙයි ඒ බඳු හිතට නවතනක් දීලා මේ කය කියලා හොඳට නාම කයයි රූප කයයි දෙක වෙන්වෙන්ව දැක්කහම දැක්කොත් යම්කිසි කෙනෙක් පෙන්වහම මේ පඨඤ්ඤාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්ත කනබුන ආහාරයෙන් ලැබුණු රූපයට මමවත් මගේවත් කියන දා ඒක ධාතුයි කියලා දකිනවනම් අවිද්‍යා කර්මයෙන් හටගත්ත අරමුණු දකින්න හිතන අහන හිතන මේ අරමුණු හිතන්න දැනගන්න පුළුවන් ක්‍රියාවලිය අරමුණු හිතන දැනගන්න කියන ක්‍රියාවලියෙන් පස්සේ ක්‍රියාවලිය ක්‍රියාවලියට ඉපදිලා අරමුණු දැනගන්න හිතන ක්‍රියාවලියෙන් පස්සේ නිරුද්ධ වෙන ධර්මතාවයක් පුද්ගලයේ කෙනෙක් ඇතුළත පණවන්න ඉතුරු නොවන සිද්ධියක් කියලා දකිනකොට හිත මමයි කියලා ගන්න බැරි වෙනවා මේ නාම රූප දෙක දකිනකොට මේ නාම රූප දෙක මම මම මගේ මගේ කියපු ගතිය ටික ටික ටික ටික ගෙවිලා යනවා. හොඳට නාම රූප දෙක පිරිසිඳම දැකපු දවසට මේ නාම රූප දෙක මම කියන නාම රූප දෙක මගේ කියන ගතිය සම්පූර්ණම ගෙවිලා දිය වෙලාම යනවා. එදාට එයාට මේ රූපය මගේ හැටියට පේන්නේ මේ රූපේ පේන්නේ කොහොමද? රූපේ පේන්නේ ධාතු මාත්‍රයක්. පටිවිආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයි කියලා. නාම ධර්ම ටික මම කියලා පේන්නේ කොහොමද පේන්නේ? ආ පෙර විපාකේ හටගත් අරමුණු හිතන්න දැනගන්න පුළුවන් හැකියාවයි හිත. මේ අරමුණු පෙනෙනකම හිත අරමුණු හිතනකම හිත හිත කියන්නේ ඔච්චරමයි කරන්න පුළුවන්. ওই સિદ્ધාන්තයේ කරන ධර්මතාවය කෙනෙක් නෙමෙයි ධර්මතාවයක්. කියලා ගන්නවා. මේ ටික දකිනකොට මම කියන ගතිය මගේ කියන ගතිය ගෙවෙනවා. එදාට මේ නාම රූප දෙක නාම ධර්ම තියෙද්දි රූපේ අබල දුබල වෙලා රූපේ නැසුනොත් නාම ධර්ම වලට ඉන්න බෑ. රූපේ තියෙද්දි ඒ කියන්නේ කර්මක්ෂය ආයුක්ෂය කියලා දෙයක් තියෙනවා. රූපේ හොඳට තියෙද්දි කර්මය හැදීමේ නාම ධර්ම ටික අතහැරෙන්න පුළුවන්. ඒකට කියනවා කර්මක්ෂය කියලා. රූපේ අබල දුබල වීමෙන් කර්මය එහෙමම තියෙද්දි නාම ධර්ම ටික එහෙමම තියෙද්දි රූපේ අබල දුබල වීමෙන් නාම ධර්ම ටිකේ පැවැත්මට ඉඩ නැති වෙන්න පුළුවන්. ඒකට කියනවා ආයුක්ඛය කියලා. මේ දෙකම කර්මයක් හිඳලා ආයුෂත් හිඳලා නැරෙන්නත් පුළුවන්. නාම රූප දෙක බින්දෙන්න පුළුවන්. දෙකම තියෙද්දි හැකියාව හේතු තියෙද්දි අමතරකින් හදිසිය වෙන්නත් පුළුවන්. කියන සිද්ධියක් තියෙන මේ නාම රූප දෙකේ පැවැත්ම නැති වෙන්න. මේ කුමන විදියකට හරි නාම රූප දෙකේ පැවැත්ම නැති වුණොත් එයාට අන්‍යමන්‍යව තිබුණු නාම රූප දෙකේ සම්බන්ධතාවය නැති වුණා කියන නෝනයි මිසක මම මරුණා දරුවා මරුණා කියලා අඬන්න වැළපෙන්න වෙන්නේ. අන්න ඒබඳු තැනකට මනස ගත්ත කෙනාටයි මේ ශාසනය කියන්නේ වික්ෂුව කියලා. වික්ෂුව කියනකොට මොනතරම් ගැඹුරු වටිනා භූමිකාවක්ද? ලෝකයා යම් නාම රූප දෙකක් මම කියලා මගේ කියලා ලෝකයා ශෝක කරයිනම් අන්න බලන්න අපිට ශෝකය දුක ඇවිල්ලා තියෙන්නේ කොහොමද? මම කියලා මගේ කියන ධර්මතාවය නිසා. මම කියලා මගේ කියලා අරගෙන තියෙන මොකද? නාම රූප දෙක. නාම රූප දෙක මම කියලා මගේ කියලා ඉන්න කෙනාට සෝ කියනවා. මේ නාම රූප දෙක මම කියලා මගේ කියලා යම් කිසි කෙනෙක් දකින්න නැත්තම් ඒ නාම රූප දෙක නැති වුණොත් ශෝකය කරන්නේ නැහැ, එන්නේ නැහැ. අන්න යාට භික්ෂුව කියනවා. එහෙම කලේ මොකදද? උනේ කොහොමද? මෙන්න මේ නාම රූප කියන දෙක තියෙන්නේ කියලා පිරිසිදු දැක්ක නිසා. දැන් අපිට අහගත්ත අපි මොකද්ද දුක ඇති වෙන්නේ? ශෝක කිරීම ඇති වෙන්නේ මොන වගේ වටපිටාවක් තුලද? අන්නහරි මේ නාම රූප දෙක මම ආයනය කරන තාක් මම කියලා මගේ කියලා ගන්න තාක් දකින තාක් ශෝක කිරීම හැදීම ගැළපීම එනවාමයි නාම රූප දෙක මම කියලා මගේ කියලා ගැනීම තිබෙන්නේ කුමක් නිසාද මේ නාමයයි මේ රූපයයි මේ නාමය හැදුනේ මෙහෙමයි රූපය හැදුනේ මෙහෙමයි කියලා ඇත්ත නොදන්න තාක් අපි මේක මමයි මමයි කියලා ගන්නව නේද? මෙතන නාම කියලා දෙයක් තියෙ රූප කියලා දෙයක් තියෙ නාම ධර්මයන්ගේ වැඩ කටයුත්ත මේක රූප ධර්මයන්ගේ වැඩ කටයුත්ත මේක මෙයා මෙයාට උදව් වෙලා මෙයා මෙයාට උදව් වෙලා මේවා හැදෙන්නේ මෙහෙම හේතු ටිකකිනුයි කියලා හාත්පස රවුම් කරලා මේ ටික නොදන්න තාක් අපි කියන්නේ මොකද්ද මම කියලාමයි මගේ කියලාමයි. මම කියලා මගේ කියලා ගන්නකම නැති වුණොත් නැති වෙන්නේ නැති කරනවා නම් නැති කරන්න වෙන්නේ කොහොමද? මේ නාමයි මේ රූපයි මේ නාමය රූපයට උපකාරයි රූපේ නාමයට උපකාරයි රූපයෙන් කරන වැඩේ මේ නාම ටිකට උදව් වෙලා නාම ටිකෙන් කරන්නේ අරමුණු හිතන දැනගන්නකම කරන වැඩේ වැඩේ කරන්න ඉන්න දෙන්නගේ ගති ලක්ෂණත් මේ ටික ඒගොල්ලෝ හැදුණු හැටිත් හොඳට පෙන්වන්න ඕනේ. ඔන්න ওই ටික පෙන්වහම ටික ටික පෙන්වන්න පෙන්වන්න මම ආයනේ නැහැ. සියලුම ආකාරي චුට්ටක් බෑ කාම භව මට්ටමේ රූප භව මට්ටමේ අරූප භව මට්ටමේ කියලා තුන් භව මට්ටමටම මමායනය කරන එක නැද්ද? සබ්බසෝ කියලා කිව්ව එක අපි මේ මට්ටමේ මමායනය අයින් කරනකොට රූප භව මට්ටමේ නාම රූප හම්බ වෙනවා. ඒ මට්ටමේ අතහැරනකොට අරූප මට්ටමේ නාම හම්බ වෙනවා. මේ සියලු තැන්හිම නාම රූප දෙකේ මමායනය නැද්ද? අන්න යාට යසුප කරනවා. නාම රූප දෙක නැති විචලවසට ශෝක කරන්නේ ඒ ශෝක නොකරන තත්ත්වයටපත් වෙච්ච කෙනාට මොකද කියන්නේ? වික්ෂුව නියම භික්ෂුත්වයේ අර්ථය භූමිකාව එක. එතකොට ඒ භික්ෂුවයි කියන වචනය ඒබඳු තැන්වලදී කියන්නේ භික්ෂුව කියන වචනේ දේශනා කරන විවිධ හේතු අර්ථ මෙතනදී සංසාරේ භයං එක්කටීටි භික්ඛු සසර භය දකින්නා භික්ෂුවයි කියන අර්ථයකින් හ්ම් සංසාරේ බයන් එක්ක තීති භික්ඛු සතර බය දකින්න භික්ෂුවයි. ගිහි කෙනෙක් වුණත් සිවන පිළිසතයි තිබෙන. හ්ම් ඒ කියන්නේ ගිහි කෙනෙක් වුණත් හදිස්සියේ මේ දර්ශනය යුක්ත වුණොත් එයා දවස් 7ක් ඇතුළත තැවිදි වෙනවාමයි නැත්තම් කලුරිය ගන්න. ඒ කියන්නේ ගිහි මේ හිගෙදරක වාසය කරන්න තරම් රළු කෙලෙසියක් හිතින්නේ එපොට කියලා. එතකොට දැන් අපිට තේරෙන්න ඕනේ ශෝකය කියන එක දුක කියන එක කෙනෙකුට ආවනම් ආවේ මොකක් නිසාද කියලා. ශෝකය ඇති වෙන්න ළඟම හේතුව එතකොට මොකද්ද මේ පෙන්නපු දහම්පරියායේ? මම කියන එක. මම කියන තිබුණේ කොතෙන්ටද? මොකේද? නාම රූප දෙක නාම රූප දෙකේ මම කියලා කියන්නේ හේතු වෙලා තිබුණේ මොකක්ද මොකක් නොදන්නකමද නාම රූප දෙක නාම රූප දෙක නොදන්නාකම හේතු වුණා නාම රූප දෙක මම කියන්නේ නාම රූප දෙක නොදන්නාකම හේතුයි මම කියලා ගන්න නාම රූප දෙක මම කියලා ගත්ත එක හේතුයි මොකේද ශෝක පරිදේව දුක් දුම්නස් වලට ඒ නාම රූප දෙක වෙන් වෙන දවසට ශෝක පරිදේව සැබෑවට අපේ ජීවිතේ කතාව නෙමෙයිද බලන්න අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා කියලා මරුණු දවසට ශෝකක එනවද නැද්ද එනවා ඒ ශෝක වෙන තැනක අපිට ශෝකය ඇවිල්ලා තියෙන්නේ මගේ අම්මා මගේ තාත්තා මගේ නංගි මගේ දුව පුතා කියලා මිසක මගේ නොවුණු කෙනෙක් නාම රූප දෙක නැති වෙච්ච දවසක දුක එනවද නැහැ ඒ නාම රූප ඒ මගේ දුව පුතා නංගි මල්ලි මරන හින්දා දුක. මගේ දුව පුතා නංගි මල්ලි කියලා අපි මගේ කියලා මම ආයනය කරලා තිබුණු තැනක තිබිලා තියෙන මොනවද? නාම රූප. නාම රූප දෙකේ මම ආයනය කරන්න හේතුව නාම රූප දෙකේ කියන එක ඇත්ත නොදකීමයි කියන සහේතුකව යනවා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි එකින් එක ගවේෂණය කරගෙන ගියාම අපිටම පැහැදිලි වෙයි. ඊට පස්සේ ඒක අනිත් පැත්තට මෙනවා යම් කලක අසතාචනසෝ චේති ඒ නාම රූප දෙක නැති වෙන කල්හි යමෙක් ශෝක නොකරයි නම් එයාට භික්ෂුව කියනවා. ශෝක නොකරන්න නම් නාම ශෝක නොකරන්න නම් මොකද නැති වෙන්න ඕනේ? හ්ම්. මොකක්ද? මම ආයනේ අර පෙළම ගන්න. ආය මුකුත් පෙළෙන් පෙර දන්න පෙර මේ අන්‍යෝ දන්න දෙයක් ගන්න එපා. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතං. සියලු තැන්නේ නාම රූප දෙකේ මමයිනේ නැද්ද? අසතචන සූචේති. එයාට නාම රූප දෙක නැති කල්ලි සෝකේ නැහැ. සචිබික්කෝති උච්චති. එතකොට යම් තැනක ශෝක පරිදේව දුක් දුම්නස් නොවෙනව නම් නොවෙන්නේ කාටද? මොකක් නැති කෙනාටද? මමයිනේ නැති කෙනාට. මමයිනේ නැති වෙන්න ඕනේ කොතනද? නාම රූප දෙකේ. මම තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද කියලා පෙන්වනවා වගේ දැන් මමයිනේ නැති වෙන්න ඕනේ කොහෙද? නාම රූප දෙකේ. නාම රූප දෙකේ මමයිනේ නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? යථා ස්වභාවය ඇත්ත ස්වභාවය දකින් දකින්න මොකක්ද ඇත්ත ස්වභාවය මේ රූපයයි රූපේ මේ මේ කොටස් ටික පඨවි මේක ආපෝ මේ මේ දෙන්න මේ තේජෝ මේ වායෝ මේ කොටස් ටික හැදුනේ මේ නිසයි කියලා රූපේ හොඳට පෙන්වනවා නාම කියන්නේ චිත්තජයසේ අපි ගැටි කරලා නිකන් නේද අරමුණු හිතන දැනගන්න කම. ඇත්තටම අපේ මට්ටමේ ගත්තාම අපිට යමක් හිතන්න මුකුත් දන්නේ නැහැ වේදනා සංඥා සංකාර විඥාන ඕවා කන දේවල්ද බොන දේවල්ද කියලා. හැබැයි යමක් හිතන්න පුළුවන් දැනගන්න පුළුවන් කම. මේ මට්ටමට අපි මං කිව්වේ අපි සරලව ගන්න. ගැඹුරට යනකොට ඔක්කොම හම්බ වෙනවා. හිතනවා කියන තැන සිද්ධිය මොකද්ද මොනවද තියෙන්නේ මොකකින්ද කරන්නේ කියලා තමයි ගැඹුරට යනකොට ඉන්නේ. දැනට මේ මට්ටමට ගත්තා. අරමුණු හිතන්න දැනගන්න රූපයක් සිහි කරන්න පුළුවන්, පෙනෙන රූපේ දැනගන්න පුළුවන්. කනට සද්දයක්, ඇහෙන සද්දේ දැනගන්න පුළුවන්, දැනගත දේට අනුව හිතන්න පුළුවන්. ඔච්චර වෙන්නේ මේක අපි අද දවසේ දන්නේ. අපිට වෙන අපි ඉන්න තැන පටන් ගන්නවා. අද නාම ධර්ම කියලා අපිට හම්බ වෙන්නේ ওই ටිකද නැත්නම් ඕගොල්ලන්ට පෙනෙනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ටිකකුත් තේනවද? නාම ධර්ම කියලා පෙනෙන්නේ අරමුණ හිතන දැනගන්න සිද්ධිය නෙමෙයි. හරි. එහෙනම් ඒක ගන්න. අද නාමය කියන ටික අරමුණ හිතන දැනගන්න කම. මේ ක්‍රම ඇති වුණේ පෙර අවිද්‍යා කර්මය. ඉබඳු අරමුණු හිතන දැනගන්න පුළුවන් කමට නවතනක් සපෙල කවුද? කාය. ওই ටික දකින්නකොටම හොඳට නුවණින් බලනකොටම ඇහෙන් රූප දකින්නවා රූප පේන්නේ මටයි කියලා ඇහැ සහිත තමන්ව පනවන්නේ ඇයි? කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ කියනකොට මටයි පේන්නේ කියලා කයට ඇඟිල්ල දික් කරනවද? ওই සිද්ධිය නොපෙනුනතා මේ මටයි පේන්නේ කියලා අපි පේන මාව කියලා ඉඳගෙන ඉන්න මටයි පේන්නේ කියලා තව ඉඳග පෙනෙන දෙයට ඉරියව්වකුත් පෙන්නයි. ඉඳගෙන ඉන්න මට පෙනෙනවා කියලා පනවන්න පුළුවන් වේද බලන්න ඔහොම වෙන්නේ. දැන් ඕගොල්ලන්ට වෙනදට නම් අරමුණක් පේන්නේ එක්කෝ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ. හොඳයි නාම රූප දෙක පිළිසෙන් දැක්කොත් පෙනෙන දෙයට ඉරියව්වක් පනවන්න පුළුවන් වෙයිද? මම කියන එක තේරෙනවද? අන්න කෙලස් නැති මාස කෙලස් සහගත කෙනා පුද්ගලයා නිර්මාණය වෙන්න කොහොමද? ඉඳගෙන ඉන්න පෙනෙන දෙයට ඉරියව්ව පැවැත්වුවොත් කෙනා ඉන්නවා පෙනෙන දෙයක. පෙනෙන දෙය කෙනා එක්ක. එතකොට ලක්ෂණයක් තියෙන්නේ මොකද්ද? ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කෙනාට රූප බලන්න පුළුවන්. නාම රූප දෙකේ යථා භූත ස්වභාවය ගත්තොත් ඒ කියන්නේ මට රූප පෙනෙනවා. පුටුවට රූප පෙන්නේ නැහැ. පුටුව සකස් කරලා තියෙන කොච්චරද? එයාගේ වැඩේ කොච්චරද? එයාගේ කෘත්‍ය මොකද්ද? මට ඉඳගෙන ඉන්න උදව් කළ විතරමයි නේ. පෙනෙන දෙයි මායි අතර සම්බන්ධයක් ඇති. මායි රූපයේ කුටුවයි අතර සම්බන්ධකුත් ඇති. හැබැයි පෙනෙන දෙයි කුටුවයි අතර සම්බන්ධයක් නැති. ඒ වගේ පෙනෙන අරමුණයි හිතයි අතර සම්බන්ධකුත් ඇති. හිතයි කයයි අතර සම්බන්ධකුත් ඇති. හැබැයි කයයි පෙනෙන දෙයි අතර සම්බන්ධයක් නැති. තේරුණා නේද? එතකොට සතර මහා ධාතු කය හැම වෙලෙම පෙනෙන ඇහෙන සිතට නවාතනක් සපයලා නම් කයට පෙනෙන්නේ නැත්තම් පෙනෙන්නේ හිතට හරිද කය ඇසුරු කරගෙන ඉන්න හිතට පෙනෙන්නේ කිව්වහම ඉඳගෙන ඉන්න ඉරියව්ව මටයි පෙනෙන්නේ කියලා වෙනදට අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැට ගැහුවේ පෙනෙන දේ කයට අයිති නිසායි දැන් කයට පේන්නේ කය අතුරු කරන පෞතන හිතටයි පේන්නේ කය නවාතනක් දීලා කියලා දැක්කොත් පේන ඉරියව්ව පේන දෙයට ඉරියව්වක් තියෙයිද ඉරියව්වක් නෑ අන්න කෙලස් වලින් මිශ්‍ර නොවුණු මානසික ලක්ෂණ ඉඳගෙන හිටගෙන නිදාගෙන කියන හතර ඉරියව්වෙන් එක ඉරියව්වකට නැතුව පෙනෙනවා එහෙනවා කියන ටික ගන්නවා හරිද? ගහන්න පුළුවන් ඥාන දර්ශනික. මේ නාම රූප දෙකේ මම ආයනේ නැත්තම් නාම රූපකේ නියම ස්වභාවය හසු වුණොත් ඉරියව්ව අතහැරෙනවා. එතකොට මේ අපවෙමු දුක් ශෝකය නැති වෙන්න මොකද්ද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? මම ආයනේ නැති කරන්න ඕනේ. මම ආයනේ නැති වෙන්න ඕනේ කොහෙද? නාම රූප දෙකේ මම ආයේ නැති කරන්න මොකද්ද කරන්න ඕනේ නාම රූප දෙකේ යතහ භූත ස්වභාවය දකින්න ඕනේ ඒ සඳහායි ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපසත්තංග මේ රූපයයි මේ රූපය ඇතිවීම නැතිවීම කියලා ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගම ඉති සංඥා මේ විදිහට නාම ධර්ම ටික මේ ඉගෙන ගන්න එකට. එතකොට ඔන්න දැන් අපි හළු විදිහට නාමයයි රූපයයි දෙක තියෙන්නේ කියලා හොඳට ඉගෙනුව ඉගෙන ගත්තා. රූපේ කඩලා කඩලා වෙන් කළා රූපයක් මිසක කෙනෙක් නෙවෙයි ඒක දක්ෂින අහන දෙයට නවතනක් සපේන කුත්‍ය විතරයි යකලේ කියලා තියනවා. දකින්න වහනවා කියන සිද්ධිය අවිද්‍යා කර්ම කියන හේතුවකින් ඇවිල්ලා හැදිලා ආහාරයෙන් හැදුණු රූපේ නිවස්නය කරගෙන පවතිනවා. එයාගේ කෘත්‍ය දකින්න අහන එක. මෙන්න මේ වගේ නාමය රූපයටත් රූපේ නාමයටත් වුණුන්ට කරන උපස්ථානයක් නිසා මේ පැවැත්ම තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒකේ මමායනය කළොත් ඇතිවෙන ප්‍රතිඵලයේ දුක මමායනය නොකළොත් ඇතිවෙන ප්‍රතිඵලය දුකෙන් මිදීම කියලා දැන් අපි ඉගෙන ගත්තා. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට ඕගලන්ට හම්බ වෙන්නේ එක දෙයයි. මොකක්ද? හැම වෙලාවෙම ගෙදර ගියත් මේ දැන් ඉන්නකොට කෙනෙක් පුද්ගලයෙක් කියලා හිත මමායනය කරමින් අරමුණු උපදින ගානේ මමායනේ නැති වෙන විදිහට පෙන්වන්න. මගේ දරුවා කියලා සිහි වෙනකොට නැත්නම් දරුවා කියනකොට මගේ කියන අදහස තියෙයි. කෙනෙක් කියන අදහස තියෙයි. පුද්ගලෙක් කියන අදහස තියෙයි. එතකොට කෙනෙක් පුද්ගලයෙක් හැටියට සිහි කරනකොටම හිතට නෑ. ඒ නාම රූප දෙකක්ම තියන්නේ කියලා පෙන්වන්න. හිතට කෙනෙක් හැටියට පුද්ගලයෙක් හැටියට මම දන්න මම දකින කෙනෙක් මම 아무තු දෙයක් ඕනේ මම වේවා මගේ කෙනෙක් වේවා මම දකින කෙනෙක් හෝ වේවා එතකොට මම ආයනේ කියන එකට ඉඩ නැති වෙන විදිහට නාම රූප දෙක පෙන්වන්න ඕනේ. භාවනා කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන්නේ භාවනාව කියන්නේ මේ බණ ඇහුවට පස්සේ නිවන් දකින්න ප්‍රතිපදාව කියලා හඳුන්වනවා. දැන් ඉගෙන ගත්ත ප්‍රතිපදාව මොකද්ද? නාම රූප දෙක පිරිසින දකින්න එක තමයි දුක නැති කරගන්න තියෙන එකම ක්‍රමය. දැන් gedara ගිය වෙලේ ඉඳන් උගලට වැඩක් තියෙන්නේ මොකක්ද? ඕගොල්ලෝ භාවනා කරන්න කියලා කැලේකට යන්න ඕනේ දැන් තොර තෝංචියක් නැතු ඔය බණ ටික අහලා පැත්තකට කරලා අහලා ගිහිල්ලා තොර තෝංචියක් නැතුව පුද්ගලය ගැන සත්වය ගැන හිත හිතා හිතියට පළක් නැහැ. එහෙම හිතන්න දෙන්නේ නැති වෙන්නේ මේ බණ ඇහුවේ. මේ බණ ටික ඇහුවට ගෙදර ගිහිල්ලා රෙදි හොදනකොට බලම්පිකන් ටික හොදනකොට බත් වෙනකොට බත් මහා හාල් ටික කරනකොට රෙදි පිළිටික හොදනකොට පුද්ගලයෝ ගැන සත්වයෝ ගැන පොඩි කාලේ ඉඳන් කළ කී දේවල් තොර තූංචියක් නැතුව ගිරව වගේ හිත කියවනවා කියවනවා ඒක පිළිගන්නව නම් ඔගොල්ලන්ට මේ අහව වණතික වැඩකුත් නැහැ මේක උපදේශයක් කරගන්නත් නැහැ නාම රූප දෙකේ මමයිනේ මිදෙන්නෙත් නැහැ දුකෙන් මිදෙන්නෙත් නැහැ එහෙම කරන පැවැත්ම නවත්තලා දුක නැති වෙන විදිහට උපදින අරමුණු ටිකක ඇත්ත දකින්ද කියන කාරණාවයි මේ පණිඩිය දෙන්නේ. ඇත්ත නොදැක්කොත් දුක එනවා ඇත්ත දැක්කොත් දුකෙන් මිදෙනවා කියන පණිඩියයි කියන්නේ. ඒ කියන්නේ ගෙදර ගිහිල්ලා මොනම ඉරියව්වක උනත් වැඩ කටයුතු කරන්න හදනකොට පුද්ගලයේ සත්‍යයේ කෙනෙක් කියලා සිහි වෙනකොට මොගලන්ට කරන්න තියෙන එක දෙයයි මොකද්ද? ඒකේ මම ආයනය කරන්න නොදෙන විදිහට මම මගේ කියලා ගන්න ඉඩ නොතිබෙන විදිහට ඒක කෙනෙක් නෙමෙයි ඒක නාම රූප දෙකක් තියෙන්නේ දන්න වේවා දන්න හඳුනන වේවා නොදන්න නොහඳුනන වේවා පුද්ගල භාවයට සත්ව භාවයට සිහි වෙනකොටම කෙනෙක් පුද්ගලෙක් හැටියට හිතට කියවන්න ඉඩ දෙන්නේ නැතුව ශනිකව පෙන්නන මොකක්ද නාම රූප දෙක. ඔය මම කියපු විදිහට පුළුවන් විදිහට රූපේ අර්ථ දක්වනවා නාමයේ අර්ථ දක්වනවා. මේ නාම රූප දෙක මොකක්ද? මේ නාම රූප දෙක ගැන දන්නා වූ නුවණ කියන්නේ නිවන යතුරු. දැන් අද ඉඳලා මම ඕගලන්ට යතුරු යතුරු දෙනවා. මේ යතුරු මොකේද? ලෝකයෙන් ඈතර වෙන්න ඕගොල්ලෝ ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් නිന്ദා අපාස යනුම් බඳුන් තාඩන පින්නකින් සියලු දුකෙන් යුක්ත වෙලා පීඩිත වෙලා නිර්විකලා ඈ හැම වෙලාවෙම 1000කින් ඉන්න මේ වටපිටාව නැමැති දුක නැමැති වටපිටාවේ මිදිලා මායාවේ ඇස්වහල් හොරෙන් පැන යන තියෙන යතොර. ඕක නැති කරගන්න එපා. කාටවත් දෙන්නත් එපා. අහු වෙන තැනක තියන්නත් එපා. හරිද? ඕක හොරෙන් භාවිතා කරන්න මාන පිළිසක. මච්චු මාර, ක්ලේශ මාර, අபிසංස්කාර මාර කියලා ඉන්නවා. ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට අරමුණු හිතවල ඒකට කැමැත්ත ඇති කරවල අකමැත්ත ඇති කරලා තොර තෝන්චක් නැතු හිතින් ගින් කිරින් කරව කරව මේ නාම රූප දෙකේ බඳවල තියාගන්න තමයි මායාවේ පිරිස හදන්නේ කෙලස් ක්ලේශමාර මේ යතුරු තමයි එහෙම පුද්ගලයෙක් සිහි කළා ඇලීම් බැඳීම් දෙක ඇති කරලා මේ නාම රූප දෙකේ බඳවල ඕගොල්ලෝ දුක කරා ගෙනියන්න එයාට කැමතිසේ කරන්න ඉඩ නොදෙන විදිහට ඕගොල්ලෝ හිමින් මේ දොර අරගෙන පයින්නවා කෙනෙක් කියලා සිහි කරනකොටම වෙනදා මාර්යා ඒ පැත්තට තල්ලු කරන කෙනෙක් ගැන හිතපන් කියලා තල්ලු කරන පැත්තට යන්න නොදී අනිත් පැත්තේ දොරෙන් ටක්කාල යනවා මේ යතුරු දුන්නේ ඒකට පැනලා යන්න සිහි කරනකොට නෑ මෙතන නාම රූප දෙකක් නේ තියෙන්නේ රූපය මෙහෙමයි නාමය මෙහෙමයි මේ නාමය රූපය කියලා හිතනවා එතකොට පුද්ගල භාවයෙන් හිත හිතට හිතන්න ඉඩ දෙන්නේ නැහැ. පරම හොරුවට ආයෙත් කෙනෙක් කියලා සිහි වෙනවා. නෑ කෙනෙක් කිව්වට මෙහෙම කෙනා කියලා සිහි වෙන සිහි වෙන හැම අරමුණකම හැකි ප්‍රමාණය. පුද්ගල භාවයට හිත කියවන එක නතර වෙලා හිත කියවන්න නොදී මෙන්න මේ නාම රූප දෙකක් තියෙන්නේ කියන එක සිහි කරවන්න මේ පෙන්වපු විදිහට සිහි කර කර කර කර හිටියොත් සත්ත්ව පුද්ගල නොවන මම ආයනය කරන්න බැරි නාම රූප ධර්මයක් තියෙන්නේ කියන එක එන්න එන්න මතුවේයි පුද්ගලය සත්‍යය කියන හැඟීම් ටික ටිකෙන් ටික ගෙවේ. නාම රූප දෙකක් තියෙන තැනක සත්‍යය පුද්ගලය ඉන්නවා දුවල පුතාල නැදෑයෝ ඉන්නවා තමන් ඉන්නවා කියලා පෙනෙන දැනෙන හැඟෙන මට්ටමටයි ලෝකය කියලා කිව්වේ. ඔය විදිහට හිතන කියන කරන කතා කරන මට්ටමට කියනවා ලෞකිකයි ලෝකේ කියලා ලෝකේ කියන්නේ දුක. අපි ලෝකේ පෙනෙන දුව පුතා අම්මා තාත්තා දුව නංගි මල්ලි සහෝදරය මම කියලා හිතන පෙනෙන තැනක නාම රූප කියලා ධර්මතාවයක් තියෙන්නේ කියලා පෙනෙන හිතෙන දැනෙන කමටයි ලෝකෝත්තර කියලා කියන්නේ. ලෝකයෙන් එතරයි මේ නාම රූප දෙක දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි කියලා දැකලා බලලා හිතලා අඬලා වැළපිලා විලාප දීලා බැඳුම් ඇති කරගන්න පැවැත්මෙන් විතරයි. එයා නාම රූප දෙකක් තියෙන්නේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලන්න බලන්න බලන්න බලන්න මේ ශරීරේ මම මම කියන පැවැත්මිනුත් මගේ දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි තව සත්‍ය පුද්ගල කියන සියලුම සංඥා මනසිකාරයන්ගෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මිදෙනවා. කෙරවලට යනකොට නාම රූපයි කියන ධර්මතාවය දැකලා සත්ත්ව පුද්ගල භාවයේ ශුන්්‍යතාවය සාක්ෂාත් කරගෙන ලෝකෙන් ඈතර වෙනවා ලෝකයෙන් සියලු දුකෙන් ඈතර වෙනවා සීති භූතෝස්ම නිබ්බුතු නියුනේ වෙමි සිසිල්ලුයේමි කියලා එතකොට ඒ සත්ත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින මානසික තත්ත්වම තියෙන තැනකට ලෝකෙ කිව්වා නම් එබඳු ලෝකෙන් ඈතර වෙලා ලෙබඳු ලෝකෙන් මිදෙන්න තියෙන යතුර තමයි මේ නාම රූප දෙකක් කියන නුවණ. ඒක තවලා ගෙදර ගිහිල්ලා ලාච්චුව කර දාලා ඒ ලාච්චුවට යතුරක් දාලා දාන්න නෙමෙයි මේ යතුර දුන්නේ. හොඳට මතක තියාගන්න මේ අතර අරගෙන ගිහිල්ලා අපි වෙනකට කරන්නේ එහෙමනේ වටිනවනම් ඒකෙන් දුන්නේ දොර අරින්න ඒ දොර අරින්න අරින්න දොර කොහෙද තියෙන්නේ කියලා වෙහෙතෙන් නැත්නම් අපි කොහොමද මොකද්ද ඒ යතුරු අරගෙන ගිහිල්ලා තව යතුරකින් ලාච්චුවක් කරලා ඒ ලාච්චුවට දාලා ඒකට යතුරු දාලා යතුරු අතට ගන්න එක. යතුරට යතුරක් දාන එක. නමුත් දැන් එහෙම කරන්න නෙමෙයි මේක දුන්නේ හොඳට දොර අරගෙන යන්න. ඒ කියන්නේ ලෝකෙන් ඈතර වෙන්න යතුරු. මේ යතුරුෙන් විතරමයි ඒ කියන්නේ මේ විදිහට ලෝකෙන් ඈතර වෙන පැත්තේ තියෙන යතුරුකෙන් විතරමයි යන්න තියෙන්නේ. අරමුණක් සිහි වෙනකොට පුද්ගලයේ කෙනෙක් සත්‍යය කියලා හිතින් කියින් කියින් කරන පැත්ත තමයි එක දොරටුවක් මාර්ය විසින් තල්ලු කරනවා ඒ දොරටුවෙන්. එහෙම තල්ලු කරද්දී ඒ දොරටුවෙන් යන්නේ නැතුව ඒකෙන් කියොත් ලෝකෙට යන්නේ ජරා මරණයට යන්නේ ඒ දොරෙන් යන්නේ නැතුව ලෝකෙන් ඈතර වෙන පැත්තට අරගෙන යන්න දුන්නු යතුරක් තමයි ඔක මොකද්ද? ඒක කරන්නේ කොහොමද? පුද්ගලයේ සත්‍ය කියලා සිහි වෙනකොටම නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා බලනවා. බලන එක හරියට කියන තේරුම දැනගන්න කොහොමද? පුද්ගල භාවයට හිතට කියවන්න බැරි වෙන්න ඕනේ. කෙනෙක් කියලා හිතනකොටම නෑ එතන තියෙන මෙහෙම රූපයක් මෙන්න මෙහෙමයි හැදලා තියෙන මෙතන නාම ධර්ම කියන ටිකක් කියලා පෙන්නකොට අර හිතන්න ආපු විදිහට පුද්ගල භාවයෙන් දෙකටම හිතන්න යන්න බෑ. ඔහොම පුද්ගල භාවයට එන හැම අරමුණක් අරමුණක් ගානෙම පුද්ගල භාවයට හිතන්න නොදෙන විදිහට පුළුවන් නාම රූප දෙකක් තියෙන්නේ කී කියා පෙන්වන්න ඇත්තම මොකක් වෙයිද කියලා බලන්න. ඕගොල්ලෝ අධිකමයක් නොලැබුවොත් නිවන් නොදැක්කොත් තමයි පුදුමයි. ඊට පස්සේ මේ අහගත් ධාම් ටික අරගෙන පැත්තකට තියලා හොඳට බණ ඇහුවා සිලුත් ගත්තා. හැබැයි ගෙදර ගිහිල්ලා වෙනද වගේම සත්‍යය ගැන පුද්ගලය ගැන තොර තෝංචියක් නැතුව හිත හිතා ඉන්නවා. ඒ හිතන එක වළක්වන්න කිසිවක් අරගෙන ඇවිල්ලා නැහැ පොයට සිල් ගන්න ගියාට ඥාන දර්ශනයක්වත් සිහියක්වත් අරගෙන ඇවිල්ලා නැත්තම් මේ සිල් ගැනීම බලක් තියෙද? අරගෙන වැඩක් තියෙයිද? වෙනද වගේම හිත හිත පුද්ගල භාවයට ඉන්නවා නම් කෙලස් නිවන් දැක්කොත් අහපු බණ නිසා නිවන් දැක්කොත් තමයි පුදුම. බණ ඇහුවේ ආරණ්‍යට ආවි බණ ඇහුවේ නිකන් නෙමෙයි gedara dorede ජීවත් වෙන්න යමක් අරගෙන යන්නයි. ගියාට පස්සේ වෙනද වගේ උන්න ගිය වෙලාවෙ ඉඳන් හිත ඇතුලෙන් පටන් ගන්නවා කතාව. පුද්ගලයා ගැන සත්‍යය ගැන අල්ලපු කරනංගි ගැන හවල් කෙනා ගැන ඔහොම පටන් ගන්නකොට ඒ විදිහේ කතාවට ඉඩ දෙන්නේ නැතුව ආංගර අහගත්ත ධර්මයෙන් ඉගෙනගත්ත නුවණ භාවිතා කරන්න. එතකොට ලෝකේ සංසිඳෙන්නේ. ලෝකෙ නිතර වෙන්නේ. කොච්චර බණ ඇහුවත් අහගත්ත දේ ජීවිතයට එකතු කරගන්න නැත්තම් ඕගොල්ලෝගේ කෙලෙස් නෙවෙන්නේ. අද අපිට වෙලා තියෙන එක. අද අපි ඕනම තැනකින් බණ ඇහුවොත් අන්තිමට මේ පෙන්වන්නේ එක උත්තරයක්. අපි දක්ෂ නැතිකම තියෙන්නේ නුවණ නැතිකම. අපිට හිතෙන බොහෝ ධර්ම දේශනා තියෙයි වගේ. නමුත් ඕනම තැනකින් පෙන්වන්නේ එක අර්ථයක්. මේ විපාක නාම රූප දෙකේ ශුන්‍යතාවය. දැන් ඔන්න මම නාම රූපයි කියලා ඇහුවා. අහගෙන ගෙදර ගියා. වෙනද විදිහටම තොරතෝංචියක් නැතුව සත්වය ගැන පුද්ගලය ගැන ළමයි ගැන හිතනවා හිතනවා හිතනවා හැබැයි මේ හිතන gati අඩු වෙන්න මේ ඉගෙනගත් දේ යොදා ගන්න මේක අහලා පැත්තක සිලුක් ගත්ත බණත් ඇහුවා වෙනද විදිහටම හිතනවා අඩුවක් නැහැ හැබැයි ඉතින් කාලයක් යනකොට කෙලෙස් දෙවිලත් නැහැ පුද්ගල භාවය හිඳිලත් නැහැ දුක දෙවිලත් නැහැ වෙනද වගේමයි ජීවිතේ දුක ආයතන බර හරි නෑ. ඒ හින්දා නිවන් දැක්කේ නෑනේ. තව තැනකට යනවා. එතන ගියාම උගන්වනවා චිත්තචෛසික රූප කියලා ධර්මතාවයක් තියෙ කියලා. දැන් අරකම තව ටිකක් කෙටි කරලා වෙන විදිහකට කරනවා. හුදුවට චිත්ත කියන්නේ මොකද්ද? චෛසික කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? හුද්දට කනත් නමලා අහගන්නවා. අහගෙන ඉගෙන ගත්තා ඒකත් පැත්තකින් කියලා ගෙදර ගිහිල්ලා තොරතෝච නැතු වෙනද වගේම පුද්ගල භාවයෙන් කතා කර කර කතා කර කර ඉන්නවා. ආයෙකට තුත්තකම ඉගෙන ගත්ත දේ උදව් කරගන්නේ නැහැ. නංගි ගැන අක්කා ගැන කමනේ ගැන රාණි ගැන ඕවා ඉතින් හිත හිත හිත හිත ඉන්නවා. ඉතින් වැඩි කියන දන්නේ මම කියන්නේ ලෝකෙදී ඉන්න. එතකොට හිත හිත ඉන්න පොඩි කාලේ හැටි Tamanට බැනපුවා ගහපුවා හොඳ කියපුවා කැමැත්ත ඇති වෙන අකමැත්ත ඇති වෙන විදිහට පුද්ගල භාවයෙන් හිත හිත හිත හිත ඉන්නවා. දුක ගෙවිලා නැහැ, කෙලෙස් ගෙවිලා නැහැ, වෙහෙස ගෙවිලා නැහැ. මේ බණ ටිකත් හරි නැහැ. එතන ධර්මය හරි නැහැ. හ්ම්? එතන බණ හොඳයි නම් රහත් වෙන්න දෙපෑ නිවන් දකින්න දෙපෑ. නිවන් දකින්න තරම මේ බණ හරි නැහැ. තව තැනකට යනවා. ගියාම එතන උගන්වනවා මොකද්ද? පංච උපාදානස්කන්ධයක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් රූපේ කියන්නේ මෙහෙම වේදනා දැන් එකින් එක වෙන් කළා. අතන නාම රූප කියලා පෙන්වුවා. ඒක බෙදලා චිත්තජයසික කියලා මෙතන පෙන්වුවා. මෙතන එක පහක් කොට පෙන්වුවා. හුද්දට අහගත්ත රූපේ කියන්නේ මොකක්ද? වේදනාව, සංඥාව, සංකාරය, විඥානේ ඒවා ඇති වෙනකම් අහගත්ත හොඳට එකක් තියාගට ගෙදර ගියා. වෙනදා විදිහටම ළමයි ගැන, දරුවෝ ගැන, දරුවන්ගේ වැඩකටයුතු ගැන, නෑදෑ, යාළ මිත්‍රයෝ ගැන හිත කෙරලවරක් නැතුව හිතනවා. වෙනසක් නෑ ඉතින්. මේ ඉගෙනගත් එක වෙනම ජීවත් වෙන එක අපි වෙනවා. අනේ කාලයක් යනකොට දුක චුට්ටක්වත් ගෙවිලා නැහැ. පුද්ගල භාවයේ හිඳිලවත් නැහැ. හැඟීම් එහෙමමයි. ඒ කියන්නේ බණ ඇහුවට චුත්තක කෙලස් කියවිලා නැහැ. ඒ කියන්නේ එතන දර්ශනීය අඩුවක් ඇති. දර්ශන හරියන්න මගේ කෙලස් කියෙවෙන්න එපා. ඒ එතන එකක් හරියන්න. තව තැනකට යනවා. මේ සියලු සංස්කාරය අනිත්‍යයි. නැත්තම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අනිත්‍යයි කියලා උගන්වනවා. ඉගෙනගෙන ආවා. අර විදිහට හිතනවා. නැත්තම් ස්කන්ධය දුකයි. අනාත්මයි. මේ විදිහට මොන්න විදිහකට හරි බනහන්න හම්බුනාම කියන්නේ විපාක නාම රූප දෙකේ ශුන්‍යතාවය. අහගන්නවා. මේක අහගන්නේ මොකටද? ලෝකෙ මිදෙන්න දුකෙ මිදෙන්න නමුත් ඒක වැත්තකින් තිබ්බ වෙනද විදිහටම ජීවත් වෙනවා. ඉතින් අද ඒ වැඩේම කරන්න ඕනේ හැබැයි හරිද ගෙදර ගිහිල්ලා මේ නාම රූප දෙක ගැන මම හොඳට ඉගෙනුවා කියලා දුන්නා මේක හොඳට අහන්න ඕනේ දැන්. හොඳට අහුම්කන් දීලා හොඳට කල්පනා කරලා දැනගෙන ගෙදර ගිහිල්ලා මේක හොඳට පරිස්සම් කරලා පෙට්ටියක දාලා පෙට්ටියට ඇතුළත් දාලා තියලා වෙනද විදිහට දරුවෝ ගැන මුණු පුරෝ ගැන නෑ දෑ යාළු මිත්‍රයෝ ගැන හොඳට හිත හිතා ඉන්න ඕනේ. එතකොට දුක ගෙවේ. මොකද දැන් බලාපොරොත්තු අපි ඇයි මොකද්ද මේ? හාමුදුරුවෝ හරි තව කෙනෙක් හරි අපේ කන හේදිලා සෝවන් වෙනකම්ම කියපම් බණ කියන දැනකින් ඉන්නේ. අපිට නම් කරන්න බෑ. අපව රහත් වෙන තැන දක්වාම කවදා හරි දවසක කෙලස් ගහලා යන හේදිලා යන හොඳ වතුර පාරක් වගේ හොඳ බණක් එයි. තාම මේ ආපු ඒ වෙන් අහගත්තේ වෙන්න කෙලස් හේදිලා යන බණක් ආවේ නෑ කියලා අනුන්ට බාර දීලා තියෙයි මෙන්න කන දීපන් සෝවන් කරවලා. එහෙම නෙමෙයිද කරන්නේ? මේ බණ අහන එකේ තේරුම මෙතනින් නෑ තව තැනකට අසෝවන් වෙනකම් බණ ගන්නවා. සකදාගාම වෙනකම් ඕක නෙමෙයි. පින්වත්නි හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළත් මේ කෙලෙස් හේදලයන්ට බණ කියන්නේ අපි තුලින්ම කෙලෙස් උපදන උපායකට යුතු ඒකට කල්යාණ මිත්‍රාසක සද්ධාත්ම ශ්‍රවණයෙන් උපකාරයක් ලැබේ. ඔගොල්ලෝ බුද්ධිමත් වුණා නම් ධර්මදේශන 100ක් ඇහුවා නම් ධර්මදේශන 100ක් නෑ 100ම එක අර්ථයයි ඔයගලන්ට කියලා තියෙන්නේ. මොකද්ද කියන්නේ මෙන්න මේ අර්ථය. නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වා නම් නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වේ මොකද්ද? අනාත්මයි කියන එක නේද සංකල අර්ථය පිට ගන්න. අනාත්මයි කියන්නේ ආත්ම විදිහට හිතන් දෙපා ආත්ම විදිහට බලන් දෙපා කියන එක නේද නාම රූපයි කියලා කිව්ව අනාත්මයි කියන එක නේද කියලා දුන්නේ. රූපය අනාත්මයි කියන එකෙන් කිව්වේ ඒ විදිහට ආත්ම විදිහට බලන එක නම වැරදි. ආත්ම විදිහට බලන එක නවත්ත ගඳ දුන්නු පණිවිඩේ නේද කියලා සෙනික උත්තරයක් ගත්තනම් ගෙදර ඉඳලා ආත්ම විදිහට හිත කියවන ගානේ මේ අහගත පණිවිඩය ඉදිරිපත් කරා නම් රහත් වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් ධර්ම දේශනා වුණේ නැහැ. සරල බණ පදයක් ඇති රහත් වෙනවා. අද කොච්චර බණ ඇහුවත් රහත් වෙන්නේ. ඇයි? වචනයක අර්ථය ගන්න තියෙන අදක්ෂකම වචනයක කෙලවර ගන්නට නොහැකියාව රූපයේ සතර මහා ධාතුයි කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන කියන වචනේ හොද්දටම ප්‍රමාණවත් බුදුරජාන් වහන්සේගේ කාලේ අරිහත්ත්වයටම වෙන මොකුත් ඕනේ සියලුම කෙලෙස් නැසල අරිහත්ත්වයටම ඇති වෙන්නේ වචනේ ඇති අද එහෙම නෙමෙයි ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බෙදලා බෙදලා බෙදලා සලාද වෙන විදියට හදලා දුන්නත් අහනවා එච්චරයි. ඇයි මේ වෙනස? එදා හුදුට හිතනවා. අද හිතන්නේ වචනේ අර්ථය ගන්නෑ. හැම රූපයක්ම සතර මහා ධාතුවේ උපාදාය රූපයි කියලා පෙන්වුවා නම් එදා මහ භූතය කියපු ගමම්ම ඒක නුවණයි කියලා කියන්නේ මහ භූතය කියලා කිව්වේ රූපය අනාත්මයි කියන එක නේද කියලා ශනිකව තමන් හිතලා රූපය අනාත්මයි කියන එකෙන් හිතුවේ ඒක ආත්ම විදිහට බලන් දෙපා කියන එක නේද ආත්ම විදිහට බලන් දෙපා කිව්වේ ඇයි එතකොට දුක එන හින්දා නේද දුක ඇති වෙනවා ආත්ම විදියට බැලුවොත් ආත්ම විදියට පෙනෙන්නේ අනාත්ම බව නොපෙන්වන තාක් කියලා පටවි කියන වචනේ ඇහුනේ. පටවි සතර මහා ධාතුයි කිව්වේ. සතර මහා ධාතු කිව්වේ අනාත්මයි කියන එක නේද? අනාත්මයි කිව්වේ ආත්ම බලන් දෙපා කියන එක නේද? ආත්ම බලන් දෙපා කිව්වේ දුක එනවා හිම බලනකොට නේද? දුක නොවෙන්න නම් ආත්මව නොබලන්න ඕනේ. ආත්මව නොබලන්න නම් අනාත්මය දැක්ක යුතුයි කියන එක නේද මේ කිව්වේ කියලා. පටවි කියන වචනේ ඇහෙනකොටම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දුකක් දැකලා දුක ඇතිවෙච්ච හේතුවක් දැකලා මේ හේතුව නැතිව දුක නැති වෙනවා කියලා දැකලා එහෙනම් මම මේ පටවි ධාතු සංඥා මේ සතර මහා ධාතු කියලා මෙනෙහි කරන්න ඕනේ කිව්වා. එක වචනේ අහනකොටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් තමන්ව ගෙනියන තමන් දක්ෂයි. අද පටවි කිව්වොත් පටවි අර සතෙක් ගොම්බෙට්ටක් ගමන ඩක්ගල වැටුනම වැටුනම වගේ පටවි කිව්වොත් පටවිම තමයි. සතර මහා ධාතුකෝ සතර මහා ධාතුම තමයි. අඩියක්වත් හොල්ලන්නේ හාමුදුරුවෝම නැත්තම් බණ කියන කෙනම උස්සපන් ඉතුරු කකුල තියපන්. හැබැයි කියලා වගේ ඇයි සතර මහා ධාතුයි කිව්වේ කියලා තයි ඉතුරු එකක් හිතවන්න ඕනේ. ඇයි එහෙම හිතුවේ කියන එකත් හිතවන්න ඕනේ. එදා නිවන් දකින්නත් අද නිවන් නොදකින්නත් හේතුව ඒක මිසක අපි අදක්ෂකම මිසක බණපදී අඩුවෙරිය නෙමෙයි. ගොඩක් බණ එපා මේ රූපයේ සතර මහා ධාතුයි කියන එකම වචන හොද්දටම ප්‍රමාණවත් බුදුචන් වහන්සේ කල් නිවන් දකින්න. ඊටු ටික අරගෙන යනවා එයා තනියම කොහොමද? ඇයි සතර මහා ධාතු කියලා කිව්වේ? මොකම නාට්‍යයක් සඳහාද? මේකෙන් පෙන්වන්නේ හැම රූපයක්ම අනාත්මයි කියන එක නේද කියලා සංගාර්ථ ගත්තා. රූප අනාත්මයි නම් ඒකෙන් කිව්වේ ආත්මව හිතන් දෙපා කියන එක නේද මට මේ කියන්නේ. ඇයි මට ආත්ම හිතන් දෙපා කියන්නේ? එතකොට ආත්ම බලන දුක එනවා හින්දා නේද කියලා තත්කල අර්ථ ගන්නවා. බලන්න මේ වචනෙන් එයා දුක දුක ඇතිවීමද ගත්ත හැටි. දුක නැති වෙන්න නම් ආත්මව බලන්න එපා. එහෙමනම් මේ අනාත්මය බලන්න කියන එක නේද මේ කියන්නේ. කිව්ව දුක්ඛ නිරෝධ ගාන ප්‍රතිපදාව. සත්ත්ව පුද්ගල භාවයේ සිහි වෙන හැම ආරම්භයක් ගන්නම නැහැ. මට පුද්ගල භාවයේ සිහි වුණා රූපය අනාත්මමයි. අර අර්ථය පිළිගන්නවා. සතර මහා ධාතුමයි. අය සතර මහා ධාතු තියෙනවා මම බලන පුද්ගලයාගේ සතර මහා ධාතු තියෙනවා නෙමෙයි. අපි දැන් කොච්චර කෙලෙසද කියනවනම් අපේ ඉතින් කෙනෙක් කියලා බලන පුද්ගලයාගේ හැදලා තියෙන සතර මහා ධාතු වෙන්නේ කියලා තව කෙලෙස් ඇතුළවණය කරනවා. පුද්ගලයා කියලා බලන පුද්ගලයා හැදලා පුද්ගලයා ගැඟේ තියෙන සතර මහා ධාතු නෙමෙයි. පුද්ගල භාවය ගෙවා ගණ්ඩයි ඒ රූපේ පුද්ගලයෙක් කියලා සත්‍යය කියලා නොදකින්නයි මේ ධාතු සංඥාව. තව පුද්ගලයා ඇතුළේ සත්‍යය කියලා දකිනවා කියන්නේ ප්‍රපංචය ඇතුළේ ප්‍රපංචයක්. පොතට මතක තබාගන්න මේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා ඉගෙනුවා කියන්නේ මොකද්ද? අනාත්මයි කියන එක. අනාත්මයි කියලා කිව්වේ මොකද්ද? මම ආයනය කරන්න එපා කියන එක. ඇයි මම ආයනය කරන්න එපා කියන්නේ? දුක එනවා කියන එක. දුකට හේතුව මොකද්ද? මම ආයනය කරන එක. මම ආයනය කළේ ඇයි? අනාත්මය නොදන්න එක. අනාත්මික නාම රූප දෙකක් කියනක නොදන්න එක. කියන ටික ශනිකව ගන්නවා එදා. මේ කියනකොට ওই චතුරාර්ය සත්‍ය තමයි අපි පැත්තකින් කතා කරන්නේ. එදා නිවන් දකින්න එකයි අද නොදකින්නයි කියන වෙනස. අද දැනු මේ නාම රූප දෙක අහලා පැත්තකින් තියලා ගෙදර ගිහිල්ලා වෙනද විද්‍යටම පුද්ගල භාවයෙන් හිත හිත ඉන්න. අනිවාර්යෙන් හිත තව ගැඹුරු බණක් ඕනේ වෙයිමයි. ඉතින් උතහන්න. අහලා ඒ ටිකත් අහලා තියලා ගෙදර වෙනද ගිහින්ම ජීවත් වෙන්න. ඕගොල්ලන්ගේ මේ ජීවිතේ නෙමෙයි මෛත්‍රී බුදුජන් වහන්සේ පහළ වුණත් ওই ටිකමයි ඕගොල්ලෝ කරන්නේ දාට. කවදාවත් දුක කියන්නේ වචන එක අර්ථය පිළිතුරා ගන්න. මේ කරන්නේ මොකද්ද කියලා බලන්න. මේ මේ තමන්ගේ ජීවිතය දුක මුදව ගන්න උපදේශයයි මේ ධර්මය කියලා හම්බ වෙන්නේ. ඒක ජීවිතේ යොදා ගන්න. ආයම සිල් ගන්න භාවනා කරන්න කැලේට ආහාරන්ට වෙන්න නෙමෙයි කැලේට ආහාරන්ට ආපු වෙලාවේ ජීවත් වෙන ජීවිතයේ දුක ගෙවෙන විදිහට ජීවත් වෙන්න හදාගන්න මේ උපදේශය මේ. ඉතින් ওই ටික තමයි මට පෙන්වන්න තියෙන්නේ. එක දෙයක් විතරක් මතක් කරන්න. මම නෙමෙයි බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ දුක්ඛ සත්‍යය දකින්නත් පුළුවන් අහන්නත් පුළුවන් නාසයේ දිවට ශරීරයට දැනෙන්නත් පුළුවන් හිතට දැනගන්නත් පුළුවන් විදියටයි තියෙන්නේ. සමුදේ සත්‍ය දුක ඇති කරන හේතුව. ඇහෙන් බලලා ගන්න බෑ කනෙන් අහලා ගන්න බෑ නාසයෙන් ගන්න බෑ මනෝමයමයි හිතේ කරගන්න දෙ. ඇහෙන් පෙනෙන දේ අරඹය මනෝමයම පුදව ගන්න වෙනවා මිසක. පෙනෙන දේ නිසා ඉබේ එන්නේ ඇහෙන ඇහෙන දෙයට හිතෙන් උපදව ගන්න වෙනවා මිසක තණ්හාව හොඳයි කියලා. ඇහෙන දේෙන් තණ්හාව එන්නේ නැහැ. තේරෙනව නේද? ඒ වගේ නාසය දිව ශරීරයෙන් තණ්හාව එන්නේ ඒක විඤ්ඤාතයි. නිරෝධ සත්‍යය. දකින දේ නිසා නිරෝධය එන්නේ දකින දේ අරඹය නුවණින් සාක්ෂාත් කරගන්න වෙන්නේ. ඇහෙන දේ නිසා එන්නේ නැහැ. නදිත්‍ති නසුත නමුත පෙනෙන දේ, ඇහෙන දේ, දැනෙන දේෙන් එන්නේ. ගත මාර්ග සත්‍ය. මාර්ගය. න දිට්ඨි න සුත න මුතු විඤ්ඤාතයි. නිවන් මඟ කවදාවත් දැකලා ගන්න බෑ. පෙනෙන දේෙන් මෙහෙම පෙනෙනකොටම අපේ යකන නිවන් මඟ ඉබේයිද? ඇහෙන දේ මේ කතා කරන වචනකින් ඔයගලන් නිවන් මඟ උපදින්නේ? එන්නේ නැහැ. න දිට්ඨි උපදින්නේ නැහැ. න සුත උපදින්නේ නැහැ. නාසය දිවට ශරීරයට නිවන් මඟ උපදින්නේ විඤ්ඤාත නුවණින් ගන්න ඕනේ. ඔයගලන්ට නිවන් මඟ උපදවා ගන්න උපදේශනයක් විතර හැමදාම ලැබෙන. රූ නාම රූප දෙකක් තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්. ශනිකව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන තැන දක්වාම තමන් අරගෙන යනවා. එදා කළේ ඒක. අද ඔයගලන්ට බැරි නිසා අද අපිට වෙනවා කියලා දෙන්න. මොකද ඇත්තටම ਵਿਚාරශීලීකමයි අපේ අඩු. එදා උපතිස්ස කෝලිත පරිත්‍රාජක දෙන්නට සසර දුකයි දුකෙන් එතර වෙන මාර්ගයක් හොයන්න ඕනේ කියන දෙන්න නුවණ තිබුණා ඒගොල්ලන්ට මාර්ගය විතරයි අඩු. ලැබුණ ගමන් අප්‍රමාද. අද දුකින් එතර වෙන මාර්ගය නෙමෙයි. උඹලට ජීවිතයේ දුකයි උඹලා ඉන්නේ දුකේ නේද කියලා දුක කියලා දෙන්න ඕනේ. දුක කියලා දෙලා මේ දුකෙන් ඉන්න හොඳ නෑ කියලා දීලා ඒ හින්දා ඊතර වෙන්න කැමති වෙන්න කියලා බලෙන් කැමති කරවල ඉවරලයි පාර කියලා දෙන්න වෙලා තියෙන්නේ. ඒක ඇත්තට ප්‍රශ්නේ. ඈ කෙලිම දුක කලකිරුණ කෙනාට මාර්ගය ගැන කියන්නේ ඒ තරම් අපහසු නෑ ඉක්මනට දෙනවා. දැන් අද ඊතර වෙන පැත්තේ මාර්ගය කියලා දෙන්න ඉස්සෙල්ලා ඉන්න තැන දුකයි ඒක හොඳ නෑ. ඒ හින්දා යන්න කැමති වෙන්නේ කියලා ඉන්නේ දුකකයි කියලා කියලා දෙන්නත් වෙනවා. දීලා ඉවරලා නිස්සන්නට කියන්න වෙනවා. ඊට පස්සේ මග කියන්න වෙලා තියෙනවා. ඒ වගේ මන පදයක් කියනකොට කියලා දෙනකොට මේක ඇහුවේ බොහෝ බොහෝ වචන පිටිපස්සේ යන්න හුරු වෙන්න එපා. කෙටි වචන කියනවා අර්ථය පිටව ගන්න උත්සාහවත් වෙන්න. ඒ හින්දා මම දන්නවා ඕගොල්ලෝ මෙතන ඉන්න කවුරු හරි දක්ෂණ මේ කියලා දුන්නු ටික හොඳටම ඇති රහත් ඵලයටපත් වෙන්න. සාදු කිව්වට නම් වැඩක් නැහැ. ඈ මේකට සාදු කියන්න වෙන්නේ අහපු ටික නෙමෙයි කරන ටිකට. ඕගොල්ලෝ කරනවා නම් ඒකට සාදු කියන්න සුදුසු. අහන්න නැත්නම් ඉතින් මේක වැඩක් නැහැ පෙට්ටක මෙදාලා තියෙන හතුරක් නේ. ඒ නිසා හොඳට මතක තබා ගන්න මේ බණපදය මම අද කියලා දුන්නේ අහලා පෙට්ටියේ දාලා ලොක් කරලා යතුරුනේ ගහගෙන හාල් ටික ගරන්ඩ වලම්පෙන් ටික හොදන්න විදිහ හොදන්න නෙමෙයි. එබඳු දේ කරමින් දුකාමෝ යන ලෝකෙ මිදීම සඳහායි මේ යතුරු. ඒ කියන්නේ හිත සත්ව පුද්ගල භාවයට සිහි වෙන වාරයක් ගානේ පුළුවන් තරම් සිහිපත් කරගන්න පුද්ගල භාවයට හිත කියවන්න නොදී පුද්ගල භාවයේ හිතන එක නතර කරගන්න පුද්ගල භාවයට පෙනෙන තන නාම රූපය කියලා සිහි කරවන්න ඕනේ. ඒකයි මේ යතුරු කියලා පෙන්නන්නේ. අමතකලා පුද්ගල භාවයට සිහි කරගෙන යනවා. සිහි වෙලා යනවා. ආයෙත් මතක වෙන්නේ නැහැ ඒක වැරදි. ආපහු හදාගෙන හදාගෙන යනවා. ආයෙත් අමතක වෙලා කෙනෙක් පුද්ගලෙක් කියලා සිහි වෙනවා. නෑ පුද්ගල භාවයට සිහි කරත කර මල්ලි කියලා සිහි වෙනවා. ඒ සිහිවෙච්ච අරමුණ ගන්නෑ. එතෙන්ද කන බොන ආහාරයෙන් හැදුණු මේ මේ මේ වගේ කොටස් ටික අර වගේ ගලවලා විමම දාන්න. කෙස් ලොම් නියදස් ටික බලලා ඒ රූපයේ මේ චිත්තචෛතසිකට උපකාර වෙලා මෙබඳු දෙයක් නේද තියෙන්නේ. ඊට පස්සේ ওই විදිහට සිහි වෙච්ච කීප දිනාම සිහි කරනවා ආයෙත් වැඩ කටයුතු කරනවා නැත්නම් සති නිමිත්තින්ම අමතක වෙලා යනවා ආයෙත් මතක කරනවා අමතක වෙලා යනවා ආයෙත් මතක කරනවා හිත පුද්ගල භාවයට සිහි කරනවා තමන් පිටිපස්සෙන් හදාගෙන හදාගෙන යනවා ඔහොම ඔහොම ඔහොම ඔහොම කරගෙන යනකොට පුද්ගල භාවයට සිහි වෙනවත් එක්කම නාම රූප දෙකක් තියෙනවා කියලා සිහි වෙන මට්ටමත් දෙක සමාන වෙයි. ඊට පස්සේ කාලයක් යනවා නාම රූප දෙකක් තියෙන්නේ කියන නුවණින්ම සිහි කරන්න පුළුවන් කාලය. ඇලෙන්නේ ගැටෙන්නේ නැති. ඉතින් ඒ විදිහට තමයි මේ ලෝකෙන් එතර වෙන්න තියෙන්නේ. ඒ සඳහායි මේ දේශනාව ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එකතු කරගෙන දුක මිදෙන්න උත්සාහවත් වෙන්න හැබැයි ජීවිතයක තියෙන දුක නැති වෙන විදිහට කෙලෙස් හේදිලා යන විශාල වතුර පාරක් වගේ දේශනාවක් එනකම් බලාගෙන ඉන්නවා නම් කවදාවත් දුකෙන් මිදෙන්න වෙන්නේ එහෙම දේශනා නැහැ කියන එකත් මතක් කළා මේ චූටි පදේ උනත් අර්ථය පිළිතුරගෙන දුක ගෙවා ගන්න උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතු පුනිස්කින් වේවා කියලා තාසිනේ කරනවා. ඔහොම අපි දෙවියන්ට පින්නනුමතම් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍ති ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ඒ වගේම